ඒ දවසේ අද ධර්ම දේශනා වාරයයි මේ අපි ඉදිරිපත් කරගත්තේ. ඉතින් මේ ධර්ම මේ භාවනා වැඩපිළිවෙලේ මූලික තේමා වශයෙන් අපි ධර්මදේශනා මාලාවේ මාතෘකා වශයෙන් අපි සතිපට්ඨාන සූත්‍රය ඉදිරින් තියාගත්තා. කසිය දරාම ආදරයෙන් ගෞරවයෙන් සලකන ධර්ම කොටාසයක්. ඉතින් ඒක අපි හතරවෙනි දවස් වශයෙන් අද ඉදිරිපත් කරගන්න හදන්නේ සතිපට්ඨාන සතර සතිපට්ඨාන අතරින් තුන්වෙනියට ගැනෙන චිත්තානුපස්සනා කොටසයි. අපි තාමත්ම කෙටිවෙන් ඒ කායනුපස්සනා කියන්නේ කොහොමද භාවනාදී එක අපි දන්නා ප්‍රමාණයෙන් ජීවිතයට භාවනාවට සම්බන්ධ කරගන්නේ කොහොමද? ඒ වගේම චිත්තානුපස්සනා වේදනානුපස්සනා කියන්නේ මොකද්ද? ඒකෙදී අපි ඒ චෛතසික වශයෙන් සංඥා වේදනා දෙක භාවනා ජීවිතේ අපි සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක දන්නා දන්නා ප්‍රමාණයට අත්දැකීම් ඒ වගේම ප්‍රායෝගික අංශ සම්බන්ධ කරගෙන මේවට සාකච්ඡා කළා කියනවා. ඉතින් අපි අද මේ ඉදිරිපත් කරන ප්‍රවේශය ලබා ගන්න බලාපොරොත්තු වෙන චිත්තානුපස්සනාව කරගෙන යන්න වෙන්නේ අර සකස් කරන ලද පදනම මත ඉඳගෙන. එහෙම කියන්නේ මොකද මේ චිත්තානුපස්සනා කොටස ධර්මයක් වශයෙන් බලනකොට ඒකේ ගැඹුරු භාවයක් පේනවා. ඒ මොකද අර සතිපත්තහානේ සතිය පිහිටුවාගෙන කායනුපස්සනාවේ චිත් වේදනානුපස්සනාවේ සූර වෙච්ච දක්ෂ වෙච්ච කෙනාට තමයි මේ චිත්තානුපස්සනාව ප්‍රායෝගික වශයෙන් Tamange අත්දැකීමට ලක් කරගන්න පුළුවන් වෙන්නේ. කෙසේ නමුත් එහෙම භවනා නොකර නැත්තඳ පවා මේ ගත යුතු කොටස් තියෙනවා. සුතමේ ඥාන වාසය. එහෙම නැත්තම් චින්තාමේ ඥාන වශයෙන් එහෙම නැත්නම් අපි ඔය සාකච්ඡා කරපු විදිහට භාවනාමය ඥාන වශයෙන් ඉතින් අපි උත්සාහ කරමු එහෙම පසුගිය දවස්වල ධර්ම දේශනාවට සම්බන්ධ වෙච්ච නැති අයකට වුණත් තේරුම් ගන්න පුළුවන් තරම් සරල භාෂාවෙන් මේ චිත්තානුපස්සනාව කියන්නේ මොකද්ද කියලා. ඉතින් චිත්තානුපස්සනාව පිළිබඳව ඊ타ත්ම කෙටියෙන් සරුවචනසේ හඳුන්වන පාඩේ තමයි ඉද බික්කවේ බික්කු චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කිය. ඉතින් ඒක මේ හිත හිත අනුව බලන සුළුව ගත කරනවා ආතාප වීර්යෙන් යුක්තව සතියෙන් යුක්තව සම්පජඤ්ඤයෙන් යුක්තව සාමාන්‍ය ලෝකයා කෙරෙහි සාමාන්‍ය ලෝකයා ලෝකයේ කෙරේ දක්වන මේ අවිද්‍යාව නම් වූ දැඩි ලෝභයත් දෝමනස්සය කියනා වූ ද්වේෂයත් දෙකෙන් තොරව නැත්නම් ඒ දැඩි ලෝභයට සහ ද්වේෂයට ලක් නොවන මදහත් විනිශ්චයකට එලෙමෙන්ට් හදන සාධාරණ විනිශ්චකාරයෙක් විදියට හොඳ එලෙබසිටි සිහියකින් සතියකින් සහ සම්පජාඤ්ඤයකින් යුක්තව හිත දිහා බලනවා කියන එකයි මේකේ තියෙන්නේ. නැත්නම් හිත අනුව බලනවා කියන එකයි තියෙන්නේ. ඉතින් මේ හිත අනුව බලන්ඩ කලින් තමයි මේ කාය අනුපස්සනා, වේදනා අනුපස්සනා කොටස් විස්තර කිරීම අවශ්‍ය කරන්නේ. පදනමක් සකස් කරගන්න අවශ්‍ය කරන්නේ. ඒ කියන්නේ අපි මේ සාරවත්ඥ විග්‍රහය අනුව ගත්තොත් මේ කය මේ ජීවිතය එහෙම නැත්නම් අපේ අත්දැකීම් හැම වෙලාවෙදීම නාම රූප කියන දෙකට බෙදලා දක්වන්න පුළුවන් ගතියක් තියෙනවා. එක්කෙනෙකුගේ ජීවිතය ගත්තාම සිත සහ කය කියලා දෙකට බෙක් කරනවා. ඒකේ කය කියන කොටස රූප වශයෙන් උත් හිත කියන එක නාම වශයෙන්. එතකොට මේ සතර සතිපට්ඨාන වලත් කායානුපස්සනා කියන එක වැටෙන්නේ රූප කර්මස්ථානෙට. රූප කොටාසොට වේදනා, චිත්ත, ධම්ම කියන කොටස් නාම කොටස් වලට වැටෙනවා. එතකොට අපි ආරම්භයේදී රූප ධර්ම මතින් සතිය පිහිටවීම පටන් අරගෙන ඒ රූප ධර්මයන්ගේ සංහිඳියාව තුළින් රූප ධර්මයන්ගේ සංසිඳීම තුළින් ව්‍යපසා ව්‍යූපසමනය තුලින් පස්සම්බණය තුලින් අපි ප්‍රධාන ඊගාවට තියෙන චෛතසිකය වෙන වේදනානුපස්සනාවට ගිහිල්ලා වේදනානුපස්සනාවෙත් සැප දුක කියන ගොරෝසු අන්ත දෙක මැදින් අදුක්ඛම සුඛ වේදනාව කියන තැනට <clears throat> ලං කරගත්තට පස්සේ ඒක අපිට කියන්න බලන්න වේදනා චෛතසිකයාගේ සංහිඳියාවක් කියලා. වේදනා චෛසිකයා කීකරු කර ගැනීමක් කියලා. අන්න එහෙම කරනකොට ඒක ආනාපාන සති සූත්‍රයට අනුකරණ බලනකොට නැත්නම් ආනාපාන සති සූත්‍රයේ තියෙන සාධකයක් නිදර්ශනය කරගත්තාම ඒක චිත්ත සංස්කාරයන් සංසිඳීමක් කියලා කියනවා. අතන ආස්වාද ප්‍රසවාස සංසිඳීම, රූප ධර්ම සංසිඳීම, කාය සංස්කාරයන්ගේ සංසිඳීම. කියන්නේ කාය කලබල කරන සංස්කාර ධර්ම තැම්පත් කර කර ඉනවා. දැන් මෙතන තියෙන හිත කලබල කරන සංස්කාර ධර්මයන් තැම්පත් කර ගැනීම. මේ සංස්කාර ධර්ම දෙක ඊයේ ඉගෙනගත්ත පාඩමේ හැටියට මේ වේදනා චෛතසිකේ සහ සංඥා චෛතසිකේ. ඉතින් යම් වෙලාවක අපි සැප වේදනාවත් සැප වේදනාව වශයෙන් දැනගෙන දුක් වේදනාව දුක් වේදනාව වශයෙන් දැනගෙන මේ දෙක අන්ත දෙක වශයෙන් මේ දෙක මැද දුකෙන් සැපට මාරු වෙනකොට සැපෙන් දුකට මාරු වුණට හැම වෙලාවෙදීම අපට නොදැනී නමුත් වැඩියෙන් අපේ හිත ආශ්‍රය කරන්නා වූ අදුක්කම සුඛ වේදනාව දැනගෙන අර සැප දුක දෙකට ඇති ඇලීම ගැටීම දෙක අවිද්‍යා දෝමනස දෙක දුරු කරගෙන අර අදුක්කම සුඛ වේදනාව කියන මැද සානුවට බැසගත්තට පස්සේ ඒ අනුව ඒ යෝගාවචරයාගේ හිතේ ලොකු නැත්නම් චෛසික ධර්ම වල ලොකු කීකරුකමක් එන්න ඕන. ආවේ නැත්නම් හරි අමාරුයි ඔය අදුක්කම සුඛය අල්ලගන්න හෝ ඒකට සතුටු වෙන්න. ඉතින් ඒ නිසා ඒකේ තල තුනකමක් අවශ්‍යයි. එන්නේ තල තුනකම ආවට පස්සේ තේරෙනවා මේ වේදනා චෛතසිකය මේ විදිහට අන්ත දෙකේ ගැටෙන්නේ නැතුව මැද පවත්වාගෙන යනකොට ඉබේම ඒ පුද්ගලයා තුළ තියෙන හැඟුම් වල අපි සංඥා කියලා කියන්නේ. හැඟුම් වල ලොකු කීකරුකමක් එනවා. ලොකු මේ සංවර ගතියක් එනවා. ඉතින් එතකොට අර වේදනා සංඥා චෛසික දෙක තැම්පත් වෙන්න පටන් ගන්නවා. මේක අත්දැකීමක් පැත්තෙන් කියනවනම් අරමුණ නොපෙනී යනවායි කියලා කියමු අපි. ආනාපාන සතිය නොදැනී යනවා නොපෙනී යනවා කය නොදැනී යනවා නොපෙනී යනවා සමහර විටක කයේ පැත්තක් තියෙනවා පැත්තක් නැහැ වගේ තේරෙනවා අන්න එහෙම නැත්නම් සමහර චිත්තක්ෂණ කිසිම විදිහකට කාය අධ්‍යක් ගන්න බැරි වෙනවා. අන්න ඒ වගේ තැන් වලට එනකොට මුලින් මුලින් යෝගාවචරයෝ මේ භාවනාව වැරදිලා සතිය කැඩිලා සමාධිය කැඩලා කියලා සමහරලාට හිතට ශක සංකා පහල කරගන්න. ඒ ශක සංකා මාර්ගයෙන් වෙන්නේ මොකද්ද? අර කය සංසිධීමෙන් ඇතිවෙන නීවරණයන්ගෙන් තොර හිතට විචිකිච්ඡා නීවරණය ඇතුල් කරගත්තා වෙනවා. එතකොට උද්ධච්චේ නම් වූ හිතේ ඇවැසීමක් ඇති වෙනවා. ඒ නිසා යෝගාවචරයෙන්ට මතක් කරනවා මේක හැටි භාවනා වෙනකොට අරමුණා සංසිඳෙයි, කයත් සංසිඳෙයි, අන්නේම සංසිඳනකොට හිතත් සංසිඳවන්න කියන. සංසිඳනකොට සංසිඳනකොට මොකද වෙන්නේ? ඒකට අලුතෙන් සැක සංකා එකතු කරන්නේ. අලුතෙන් හිත අවශ්‍ය ගන්නේ නැහැ. එහෙමම සංහිඳෙන්න දෙනවා. ඒ වෙනකොට හුඟක් අර හැඟුම්බර පුද්ගලයාට කැක්කුමක් සහිත කෙනාට හරි අමාරුයි භාවනා කරන්න. එදින්දි ගොඩක් ඒ හැඟුම් වලට මතුවෙන්න දෙන්නේ නැතුව ප්‍රඥාවෙන් මේක දැකලා ඒ වේදනාවත් එකම සංඥාචෛසිකයාගෙත් සංහිඳියාවක් අවශ්‍යයි. එතකොට තමයි චිත්ත සංඛාර දැනගත්තා කියලා කියන්නේ. ඒ කියන්නේ අර පිටින්ම තියෙන රූප ධර්මයන්ගේ සංසිඳීම නොවි ඒ යට තියෙන වේදනා චෛතසිකේ හෝ සංඥා චෛතසිකේ දැකන්න අමාරුයි. ඒක හරියට කියනවා නම් දේවිල දේවාලයක නැත්තම් කෝවිලක ඒ දෙයයන්ාතේ නැත්තම් දේව රූප දේවාභරණ කියන ඉස්සරහින් සාමාන්‍ය තිර හතක් අටක් තියලා තමයි ඒ තිර මෙහා පැත්තෙන් තමයි දේව ස්තෝත්‍ර කියන්නේ. දිව්‍යයන් යදින්. නමුත් අර පූජාවක්තියක් එහෙම අරගෙන ගිහිල්ලා පෙනුමක් ආවොත් ඒ කෙනාට ඒ තිරයක් ඇරලා ඇතුල් තිරයට කියලා තමයි ඒ යාඥාව කරන්නේ. ඊටත් වැඩිය සැර පූජාවක් දුන්නොත් එහෙම තවත් තිරයක් කරලා පෙන්නනවා. ඊටත් වැඩිය රාජ්‍ය අමුත් එක්කම ආව තුන්වෙනි තිරෙත් ඇරලා පෙන්නනවා. ඊට එහාන යන්න බෑ අපේ අත්තමුත් තවත් ගිහලා නැහැ කියලා. එතකොට නතර කරනවා. වගේ අර එක එක්කනාගේ බලවත්කම් අනුව එක එක තිර ඇරීම තමයි යාර දක්වන අනුග්‍රහය. ඒ වගේ අපේ හිතටත් කායනුපස්සනාව කියන පිටේම තියෙන තිරේ රූප පිළිබඳව සංහිඳුවා ගත්තට පස්සේ ඇතුලේ තිරේ පේනවා. ඒ තිරේ දකින්නකොට කලබල වෙනවා. දැකලා නැති නිසා සැක උපදවනවා. අර දේව සභාවකට යනකොට වගේ රාජාධිකරණයකට යනවා වගේ කලබල වෙනවා. මේ කලබල නොවි ඒක තමයි සංසිඳවන්න ඕනේ. සංසිඳන තමයි චිත්ත සංඛාර මේ සංසිඳුනයි. පස්සම් බයං චිත්ත සංඛාරං අසසි සාමීති සික්කති පසසි සාමීති සික්කති කියලා මේ හිතේ මෙහෙම නොදැනෙන ගති පහළ වුණාට නිින්ද ගියා වගේ දැනුණාට මොනවත් වෙලා නැහැ ඒවා එහෙමම පවතිනවා මේ වෙනද නොදැක්ක ඇතුලක් ඇතුලාන්තයක් ගැඹුරක් අර tira එකින් එක මෑත් කරන ස්වරූපයක් මේ තියෙන්නේ කියලා ඒ සංහිඳියාවට යන්න ඊට කලින් සීලක සමාධියක සතියක පෙළගස්මක් අවශ්‍යයි. ඒක තමයි අපි මේ වේදනානුපස්සනාවේදී ගන්න ගැම්ම. ගන්න අත්දකිය. ඊට පස්සේ යෝගාවචරය දැනගන්නවා වාඩි වෙලා ටික වෙලාවක් යනකොට නැත්නම් ටික වෙලාවක් යනකම් ඔන්න මූල කර්මස්ථානේ ආනාපානේ හෝ පිම්බි වැහැකිලිම ගන්නවා. ඒක පේනවා. නමුත් ටික වේලාවක් යනකොට ඒ අතර තියෙන අර විශේෂතා නැති වෙලා නිකන් හුදු සමතාවයකටපත් වෙනවා. සමහර අත් ඒක අරමුණ නොපෙනී යාම කියලාත් කියනවා. එහෙම නොපෙනී ගියත් තව දුරටත් නිශ්චලව ඉන්නකොට තමයි ඒ වේදනාචෛසිකය එහෙම නැත්නම් නැත්නම් වේදනාචෛසිකේ තියෙන සැප දුක් දෙක එහෙම නැත්නම් සංඥාචෛසිකේ දැකලා ඉන්නේ ඒක සංහිඳව ගන්නවයි කියන එක ඊට වැඩිය සියුම් ඊට වැඩිය සංකීර්ණ විදියේ සමතුලිතතාවයක්. හැබැයි අර පළවෙනි ආරෙමයි දෙවෙනි එකටත් තියෙන්නේ. විහිං උවමනාවෙන් කම්පර වෙන්න දෙන්නේ නැතුව චංචල වෙන්න දෙන්නේ නැතුව තමන්ගේම සීලය අදහාගෙන තමන්ගේම එතෙන්ට එනකන් තිබුණ සතිය සාක්ෂියට තියාගෙන දැන් මේ වෙලාවේ පවතින සමාධිය සාක්ෂියට ධානය ඉදිරියට යන්න ඕන. ආන්නේ මේ ඉදිරියට යනකොට තමයි මේ කියන අපි අද මතු කර ගන්න බලාපොරොත්තු වෙන චිත්ත සමේ චිත්තානුපස්සනා කොටස දැක ගන්න පුළුවන්. සතිපට්ඨාන සූත්‍රයේ බැලුවොත් නැත්නම් සතිපට්ඨාන සූත්‍රයේ තියෙන චිත්තානුපස්සනාව කියන්නේ පොඩි කොටහක්. ඒ කොටසේ තියෙන පාළිය බැලුවොත් ඒක සරුවචනාංශේ ඒ වෙලාවේදී දකින්න පුළුවන් චිත්ත tattwa ටිකක් ගෙන හරපානවා. ඒක හරියට කියනවා නම් මුළු සංසාරෙම කෙටි කරලා ඒ පෘථක් ජන තැන ඉඳලා නිවන් දක්නා තැන දක්වා තියෙන්න පුළුවන් චිත්ත tattwa වශයෙන් කීපයක් ගෙන හරපානවා. සරාගං වාචිත්තං සරාගං වාචිත්තන්ති පජානාති විතරාගං වාචිත්තං විතරාගං චිත්තන්ති පජානාති කියලා. ඒ වෙලාවට සමහරලාවට රාග නිස්සෘත හිත් හිත් හිත් පහළ වෙනවා. ඒ රාග නිස්සෘත හිත පහළ වෙනකොට ඒක රාග නිස්සෘත හිතක් කියලා දැනගන්න එක විතරයි අවශ්‍ය කරන්නේ. ඒක දුරු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නැත්නම් දුරු කිරීමට මෙතෙන්දී වචන කතා කරන්නේ වචන පාවිච්චි කරන්නේ වචන වියදම් කරන්නේ වෙන විදිහකට කියනවා නම් මේ රාග හිතක් මට පහළ වුණේ කියලා හිත සලා ගන්නේ නැතුව මේක මේ චිත්තානුපස්සනාවයි කියලා රාගය රාගය වශයෙන් දැනගත්තොත් ඒ රාගයට වඩා වර්ධනය වෙන්න බැරි වෙලා ඒක අපේ අත යටතට යනවා මේක රාගය කියලා දන්නේ නැතුව අමෝහයෙන් අසතියෙන් පමාවට වැටෙනොත් තමයි මේ රාගය අපිව මේ රාග නිශ්චිත කරන්නේ. ඒ නිසා රාගේ රාගේ වශයෙන් දාන්න. නැත්නම් සරාග වූ හිත සරාග හිත වශයෙන් දාන්න. සමහර වෙලාවට විහිත රාගයේ හිතවිලි පහළ වෙනවා. ඒ විහිත රාගයේ හිතවිලි සමහරට ද්වේෂයක් වෙන්න පුළුවන්. ද්වේෂ කියන්නේ සරාග නෙවෙයි විහිත රාගය. මෝහිතක් වෙන්න මොතරා මෝහිතත් සරාගී නෑ. එතකොට ඒක සරාගීතොර රාගය සහ විතරාගය අතින් බලනකොට අපේ මුළු ජීවිතෙම දෙකට කඩන්න පුළුවන්. සමහර ඉතිරි රාග නිසා සමහර ඒවා නැහැ. ඒ වගේම සදෝ සංවා චිත්තං දෝෂ සහිත හිත. ඒ වගේම වීත දෝෂ සංවා චිත්තං. දෝෂය කියන්නේ ගැටීම, නුරුස්නා ගතිය සහිත හිත. ඒක නැති හිත. නැතමෛත්‍රි හිත. ඒ වගේම සමෝහං වාචිත්ත, මෝහ සහිත හිත, අන්දමන්ද හිත. කලකොල වෙච්ච හිත් අරක දෝ මේක දෝ කියලා තෝරා ගන්න බැරි හිත් ඒ වශයෙන් දැනගන්න. ඊට පස්සේ වීත මොහං වාචිත්තා. හොඳට දැනගන්නවා නෑ මගේ එහෙම දැන් කලකොල භාවයක් නෑ. මම සතියෙන් ඉන්නේ මේ මට රූප කර්මස්ථාන නොපෙනුනාට වේදනා සංඥා කලබල නොකරුවාට භාවනා කැඩිලා නෑ කියලා නිර්වද්‍ය වේක දැක ගන්නා ගති එවන සාමාන්‍යයෙන් මේ එදිනදා ජීවිතයට අදාළ රාග දෝෂ මෝහ නැමැති කෙලස් මුල් ඒවා නැති හිත් කියලා මේ දෙකට කඩලා බලනකොට හොඳට තේරෙයි ඒ කියන්නේ එහෙම භාවනා කරන පරියන්කේ ඉන්න සත්‍ය සමාධිය ලැබිච්ච හොඳ අවස්ථාව නෙවෙයි දවස පුරාම තමන් කල්පනා කරලා බැලුවොත් සාමාන්‍යයෙන් අඹ දරුවන් රකිමින්, කිවල් දරුවන් රකිමින් ඒ පෞල් ජීවිත ගත කරන කෙනෙකුට වුණත් රාග හිතුවිලි ආවට දවස පුරාම තියෙන හිතුවිලි දෙකට බැලුවොත් රාග හිතවිලි තියෙන දවසෙන් ඉතාමත්ම ටිකයි. අනික් වෙලාව රාග රහිත විතරාග හිතවිලි තියෙන නමුත් ඒක වර්ණවත් නැහැ. රාග හිතවිලි වර්ණවත් නිසා අපි ඒක ආපුවාම එක්කෝ සතුටු වෙනවා. එහෙම නැත්නම් කනගාටු වෙනවා. මගේ සීලයට හොඳ නැහැ රාගය කියලා එක්කෝ කනගාටු වෙනවා. එහෙම නැත්නම් රාග රත්තව රාගයට නතු වෙලා රාගයට පොහොර දාන්න මුතුන්කක් වෙලා බලනකොට ඇත්තටම අපි ඉන්නේ රාගෙ නෙවෙයි. නමුත් අර විතරාගේ හිත අපි දකින්නේ නැහැ. ඔය රාග හිත තමයි බොහොම සිද්ධි බහුල. එයා තමයි උඩ දාලා පෙන්නන්නේ. ඉස්මතු කරලා පෙන්න කැපිපේ. විතරාගේ හිත කියාපාන්නේ. නැවත ඒක හොඳට දැනගත්තොත් පේනවා හුඟක් වෙලාවට අපි ඉන්නේ විතරාගේ හිතක. ඒකම විත සදෝ සංවාචිත්තං විත දෝ සංවාචිත්තං ද්වේෂේන අපිට කේන්ති යනවා මේ දරුවා මල්ලන් එක්ක වැඩ කරන අයත් එක්ක සත්තු සර්පයොත් එක්ක නමුත් හුඟක් වෙලාට බැලුවොත් එහෙම හිතවිලි නෙමෙයි ගොඩක් තියෙන්නේ බීජ දෝෂ හිතවිලි. සමෝ සංවාසෙත්තුමුත් එනවා. මම මේ භාවනා කරනවා හරිද මේ ගුරුවරයා හොඳද දැන් මම ඉන්නේ භාවනා දියුණු වේද නැද්ද කියලා අන්දමන්ද මොමෝ හිතෙනවා. ඔය හැම වෙලාවෙම එහෙම නැහැ. නමුත් අපිට සාමාන්‍යයෙන් කතා කරන්න ගියාම අපි අර සදෝෂ සමෝහ සරාග හිතවිලි ගැන තමයි හරියට නිකටල්ලේ තියාගෙන පශ්චාත්තාපේ. නමුත් අනික් ඒවා තමයි ගොඩක් තියෙන්නේ. නමුත් කරන්න දෙයක් නැහැ. මොකද අපි දකින්නේ ආස්තිකත්වය විතර නාස්තිකත්වය නෙවෙයි. ඒකෙදි තව පොඩ්ඩක් කතා කරනවා නම් ඒ සමහර විටක මේ භාවනා කරනකොට ඒ මතුවෙන්නා වූ ප්‍රමෝද මතුවෙන්නා වූ ප්‍රීති මතුවෙන්නා වූ සුඛ චෛතසික වශයෙන් මතුවෙනකොට අපි දන්නා වූ කාමරාගයත් එක්ක පැටලෙන්න ඉඩ තියෙනවා Tamante ඒ වෙලාවට වෙනදාට වැඩි රාගයක් මතුවෙන්න වගේ වැටේ. නමුත් ඒක මේ භාවනාදි මතුවෙන ප්‍රමෝදයක ලකුණු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සතිය සම්පජඤ්ඤයට ඥානයට යොමු වෙලා යනකොට විශේෂයෙන්ම මහා කරුණාව පැත්තට යන්නේ නැතුව සම්පජඤ්ඤටත් වැඩි ඇත්තටම ප්‍රඥා පැත්තට යනකොට නුරුස්නා ගති පහළ වෙනවා. ඒ නුරුස්නාගති පහළ වෙච්චාම සතිය ප්‍රකට භාවය නිසා මේක පහළ වෙන්නේ. ඒතර කදාකත් වැරද්දක් මම කරන්නේ මම ඊට පස්සේ කවදාකවත් ලෙඩ වෙන්නේ නැහැ. මම කවදාකවත් මේ දවසේ කාගෙන්වත් බැනුම් අහන්නේ නැහැ. ඒ වගේම මම ඥාතින කරන යුතුයකම් ඉෂ්ට කරනවා. මම රටට ජාතියට කරන යුතුයකම් ඉෂ්ට කරන්න ඕනේ කියලා හරි විචාල විතර්ක රාශි රාශි පහළ වෙන පටන් ගන්නවා. ඒ පහළ වෙන්නේ විවේකයෙන්මයි. භාවනා කරන්න ඉස්සර වගේ නෙමෙයි එනකොට වැඩියෙන් එනවා. මොකද ආවට පස්සේ ඒව ආයිෂ්ඨ කරගන්න බැරි වෙච්චා මිත්‍ති නුරුස්නා ගතිය එනවා. ඒක අපි ඒ විදිහට දකින්න නැතුව සමහර විටක අපි දකිනවා මේ මම හොඳ වැඩක් කරන්න කියනවා කවුරුත් මට සහයෝගය දක්වන්නේ නැහැ. වෙනදටත් වැඩිය මට කෙනෙහිකම් කරනවා කියලා සමහර විටක මෙව්වා අමතර ආටෝප දාලා කල්පනා කරනවා. අන්න එහෙම නැතුව හරියට බැලුවොත් වෙනස්කමක් වෙනවා. වෙනවා. නමුත් මේ වීත දෝෂ වීත මොහොය හිතවිලි හරි වැඩි අපේ. නමුත් අපි අගේ කරන්නේ. ඒක සාමාන්‍ය ජීවිතයේ ස්වභාවය නැත්තම් මේ සංසාරගත පෘථග්ජනයේ ස්වરૂපේ. නමුත් සමහර විටක ඊට දැන් මේ භාවනා නොකරන හිත්වල වගේනේ පේන තියෙන ලෝභ දෝෂ මොහ හිතවිලි. නමුත් සමහර වෙලාවට තමයි තේරෙනවා කොච්චර සක්මන් කරලා ගියාද කොච්චර මෙනෙහි කරමින් කටයුතු කෙරුවත් සංකිට්තං වාචිත්තං හිත ඇකිලිලා නිකන් ඉටි ටිකක් ගහු ගල් වුණා වගේ බටර් ටිකක් ෆ්‍රිජ් එකට දැම්මා වගේ ඒකේ ස්ප්‍රෙඩබිලිටි නෑ එහෙම ගුලි වෙලා ඉන්න හිතවිලි වගේක් තියෙනවා හිත වගේක් තියෙනවා සමහර වෙලාවට ඒක හොඳට රත් වෙලා මීමැසි පොදියක් අවිසිලා ගියා වගේ හොඳට කර්මන්නේ වෙච්ච විසිරිච්ච පැතිරිච්ච හිතිත් හිතුත් තියෙනවා ඉතින් අපි හැම වෙලාවෙම බලනවා නෑ නෑ අපිට අවශ්‍ය කරන්නේ හරියටම සමාහිත හිත් කියලා. මොකද කොච්චර උත්සාහ කරත් ඒ විකිත්තං වාචිත්තං සංකිත්තං වාචිත්තං කියලා විසිරිච්ච හිත් ඕනකට වැඩිය සීතල වෙච්ච හිත් අවස්ථාව අපි දැක ගන්නවා. ඒක කවදාහකවත් එක මම යමාගේ මගේ ආත්මය කියන්නේ නැතුව බැලුවොත් මේ කාග දෝෂයක්වත් කෙලෙසයක්වත් පෙර කර්මයක්වත් නෙවෙයි මේ හිතේ ඇති හිත එහෙම එක එක තත්ත්වවලට යනවා කියලා තමන්ගේම හිත වික්ෂිප්ත භාවයේදී වික්ෂිප්ත භාවයේ වශයෙන් තියෙනවා අර ඉස්සර තිබුණා වගේ සැලෙන ගතිය නැහැ. සංකීර්ත හිතක් වෙනවා. ඔළුව උස්සන්න හිත දෙන්න මොනම දෙයක් අත උස්සකට හිත දෙන්න හිත එහෙම කුසීත වෙලා ගල් වෙලා තීන මිද්දේට බර වෙලා තියෙනවා. ඒත් ඉතින් කමන්නේ ඉතින් හිතේ සකෘතියනේ මම ඉල්ලලා ගත්ත එකක් නෙවෙයිනේ කියලා වික්කිට හිත සංකීර්ත හිත කියලා මේ හිතවල තියෙන වර්ණ ගැන්විල්ල ඒව සාමාන්‍යයෙන් ඒ වගේ භාවනා කරන කෙනාට තමයි අනුන්ගේ හිතක් වගේ තමන්ගේ හිතේ මේ පෙස් පෙරලි දැක ගන්න පුළුවන්. ඉතින් සරුවත් අපිට ආරාධනා කරනවා. ඒ වගේ වික්ෂිප්ත හිත වික්ෂිප්තව සාධන දැනගන්න. සංකීර්ත හිත කියන කෙනෙකු කුසීත වෙච්ච ලීන වෙච්ච හිත ඒ වශයෙන් දැනගන්න. ඒ වගේම තමයි මහක්කතං වාචිත්තං අමහක්කතං වාචිත්තං සමහරලාවට මේ කවදාකවත් සමත වශයෙන් භාවනා කරපු නැති එක්කනට නිකන් සමාධියකට සමවැදුනා වාගේ මහත්ගත වූ අර්පණා හිත් වගේ එනවා. ඒකෙන් හිත කඩන්න හදුවා කඩන්න. අරමුණේ කොහොනකක් පිට යන්නේ. එතකොට හිතෙනවා මේ මම භාවනා කළා නැතුව කොහොමද මේ හිත අර්පණාවට බැසගත්තා වාගේ හොඳට පේන වෙලාවල් එනවා. තව සමහර වෙලාවට හොඳට සමත භාවනා කරලා ධ්‍යාන වඩපු කෙනාටවත් මොන જાතියෙන් කරුවත් ධ්‍යානට යන්න බැරි වෙලාවල් එනවා. කොච්චර කරුවත් හිත නීවරණ ආශ්‍රය කරනවා. ඉතින් මෙවුවා හිතේ தত্ত্ব ස්වභාව එයාගේ හැටි කියන මිස ඇයි මම මෙච්චර ධ්‍යාන වශීකරණින් එකනාගේ මගේ හිත මහත්ගත වෙන්නේ නැත්තේ කියලා පොර කෑවට තව තව අර කැවිස්සෙන මිසක මොකක්වත් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මම දැකලා තියෙනවා අහලා තියෙනවා සමහරු මේ සුද්ධ විපස්සනාවට තියෙන තරි ගෞරවය නිසා හරි බයයි හිත සමතේ පැත්තට යයි කියලා. එනිසා සමත එනකොට සමාධිය එනකොට කරප්පන් එනවා වගේ සමහරකට. මොකද මේ බය මේ සුද්ධ විපස්සනාට හරි ගියොත් නෑ සමතේ පැත්තට ගියොත් සුද්ධ විපස්සනා තමයි හොඳ කියලා. සමහරුන්ට මේ විපස්සනා භාවනා කරනකොට ආලෝකයක් පහළ වුණත් හිත සමාධිගත වුණත් හරි බයක් ඇති වෙනවා. මම මේ සමාධියට ගිහිල්ලා අහුවෙලා මේ විපස්සනා කරගන්න බැරි විදිහ. අනිත් වගේ බීතිකා. අපේ හිතේ හොල්මන් කරන මේ භාවනාවෙන් පටන් ගත්ත ලෙඩ මේ. පාමනේ භාවනා කරන්න තියෙනකොට කවදාකවත් එහෙම ලෙඩක් එන්නේ නැහැ. භාවනා කරපුවාට එනවා බුද්ධ ජානන්ස කියනවා මේවා එන්න පුළුවන්. ඒවයේ අනුන්ට මේ හිටිනකොට දැනගත්තට ඇති වැඩක් නැහනේ. බණ කිනකොට අහල වැඩක් නැහනේ. Tamande එනකොටම මෙන්න මහත්ගත හිත. බොහෝම සමාධියට ඇලිච්ච ගැච්චි ස්වරූපයක් පේනවා. මෙන්න අමහත්ගත හිත. කොච්චර කිව්වත් කියන්න බෑ. අන්න ඒවට නොසලී මේක දිහා බලන්න ඉන්න පුළුවන් ගතියක් එනවා. සවුත්තරං වාචිත්තං අනුත්තරං වාචිත්තං ඉතාමත්ම වූ නිවන් දැක්කා වාගේ සමහර වෙලාවට හිතන විදිහට කෙලේශයක් දැම්මත් මොකක්වත් වෙන්නේ නැති බොහෝම බොහෝම වටිනා හිත් පද්ධති පේන්න පටන් ගන්නවා. තව සමහර වෙලාවට නෑ. පොඩි සද්දයක් ආවත්, පොඩි හෙම්බිරිසාවක් ආවත් මොනවා වුණක්වත් මොනවාවත් කරගන්න බැරි බොහොම දීන, හීන, බය ආදු හිතවිලි පන්තිත් එනවා. ඒ විදිහට මේ හිතේ විවිධ වර්ණ ගැනීම වටේට හැම විචල්්‍ය සාධකයක් අපිට වැටහෙන්නේ නැහැ. නමුත් ඒ හිත අපිට බුද්ධියට එනවා. අන්නේ බුද්ධියට එනකොට අපි බොහෝ විට කරන්නේ ඒව පිළිබඳව පශ්චාත්තාප වෙනවා නැත්නම් උදම්මනවා. මේ දෙකෙන්ම වෙන්නේ අර නැති වෙච්ච සංඥාව ආය පනපෝන එකයි. ඉතින් ඒක හිත නැත්නම් මානවයට අහුවෙච්ච හිත ඒකේ කොටහක් තමයි මටත් හම්බෙලා තියෙන මේ සෑම කෙනෙකුගේම තියෙන ගති මොහොතේ රැළ නගිනා වාගේ මේ රැලි නගින හැටි කියලා ඒ සවුත්තර අනුත්තර හිත සමාහට සමාහිත හිත අසමාහිත හිත සමාහිත හිත කියලා කියන්නේ සමහර වෙලාවට සභාවක් පවත්වනකොට මේ ඔක්කොම සභාවේ ඉන්න කට්ටිය එක යෝජනාවකට එකඟ වෙනවා සමතේකටපත් වෙනවා අපි මේකෙදී අපි මේක ඒකත් ඡන්දයෙන් මේක සම්මත කරනවා කියලා ඒකෝට අපි කියනවා සභා සම්මත වුණා කියලා ඒකේ යෝජනාව සමතේකටපත් වෙනවා අනිත් වගේ අපේ හිතේ ඒකාන්ත වශයෙන් මේක කළ යුතු කියලා හොඳට සමාහිත බවක් වෙනවා. සමාහිත අසමාහිත වෙනවා. වෙලාවක කරපම් කියන වෙලාවක එපයි. අපි මේ වෙලාවකට කියන දේ තමයි වෙලාවක පොඩ්ඩකින් ඒකෙම අනිත් පැත්ත හිතනවා. අනිත් වගේ සමාහිත භාව අසමාහිත භාව පේනවා. එන්නේ එතකොට මේ හිතේ තියෙන මේ වර්ණ ගැනීම දිහා චිත්ති චිත්තානුපස්සී විහෙරති කියලා කියන්නේ වෙස් මාරු වෙන මාරු වෙන තාට ඒ බව දැන ගැනීම. මේ දැන ගැනීම අනුන්ගේ දෙයක් බලා ඉන්නා වගේ කරන එක එහෙම නැත්නම් මේ දේවල් වලට කම්පා නොවෙන එක තමයි මේ චිත්තානුපස්සනාවේදී බලාපොරොත්තු වෙන දේ. එතෙන්දී අර මේවට කම්පා වෙන එක සුචරිතවාදයක් කියලා සමහරු හිතාන ඉන්නවනම් يعني මේවට වහා කිපිලා මේවා සුද්ධ කරන්න ඕනේ මේවා තියෙන එක හොඳ නෑ කියලා දඟලන්න පටන් අරගත්තොත් අපි හොරාට ඉස්සලා කෙහෙල් කන වැටපැන්නා වගේ හිත අවුල් කර ගැනීමක් වෙනවා මේ වගේ එන්ට ඉස්සලා මෙහෙමයි ආපුවාම මෙහෙමයි ගියාට පස්සේ මෙහෙමයි කියලා අර පුංචි පුංචි නොපනත්කම් නොසණ්ඩාලකම් හිතුවක්කාරකම් හිතේ නැහැදිච්ච ගති මතු වුණාට පස්සේ ඒක දිහාම අනුන්ගේ හිතවිල්ලක් වාගේ අනුන්ගේ හිත දිහා බලන වගේ ඉන්න තමයි අපි කල්ැතුවර ආස්වාස ප්‍රසවාසයේ තිබුණත් නැතත් සංසිඳ වෙන්න උත්සාහ කරේ ඒක නිසා තමයි අපි ප්‍රීතියක් ආවත් නැත්නම් සුඛයක් ආවත් දුකයක් ආවත් නොසලී ඉන්න උත්සාහ කළේ. අදුක්කම සුඛේ ඉන්න. එහෙම නැත්නම් ප්‍රීතිය සැප දුක ඉක්මන නැතුව අදුක්කම සුඛයට යන්න බෑ. අන්න ඒ වගේ තමයි මේ හිතේ තියෙන මේ නොපනත්කම්, මදි පුංචිකම්, ලැජ්ජ නැතිකම් එනකොට ඒක දිහා හොඳට බලන් හිටියොත් ඒකට ඇඟිලි නොගහ ඒක අඳුනගන්නේ නැතුව මේක මම කියා ගන්න නැතුව මේක මගේ කියා ගන්න නැතුව මේක මගේ ආත්මය කරගන්න නැතුව ඒව නිකාම තැම්පත් වෙන්න පටන් ගන්නවා. ඒව ඇවිස්සෙන්නේ අපි මේව තෝරන්න බේරන්න ගියොත් තමයි. ඒ නිසා චිත්තානුපසනාවට ගියාට පස්සේ ඒ හිතේ පැන නගින නිකන් මුහුදේ රැළ ගහන්නා වගේ එනේන රැලි ගණන් කරන්නවක්වත් නම්බුවටවත් ගන්න මේ මුහුදේ ස්වභාවය. ඒවා ඉහළ පහළ යමින් ඉහළ පහළමින් ඉන්නවා. ඒකට Taman නොසලී ඉන්න ගතිය තමයි අපි මෙතන පුහුණුවක් කරගන්නේ. ඉතින් ඒක නිසා මෙතෙන්ද එනකොට නම් මේ යෝගාවචරයා ඒ අර සදාචාරය සම්බන්ධ කරගත්ත නැත්නම් මේ සිල්වන්ත වෙන්න එහෙම නැත්නම් හික්මවා ගන්න වගේ ගිය වෙලාවක මේ දේ හොඳයි කළ යුතුයි මේ දේ නරකයි නොකළ යුතුයි කියලා කියන ඒ තද විනිශ්චය කරලා එන්නකොටම පැනලයිවා අවශ්‍ය ගන්න ගතිය නැතුව පොඩිත්තක් ඉවසන ගතිය පොඩිත්තක් උපේක්ෂා ගතිය ඇති කරන්න වෙනවා. අනේ අතිකිරඳ ගන්න පුහුණුව මේ ලෝක විෂයන්ගේ කිසිම තැනක නැහැ. ලෝක විෂයන්ගේ තියෙන්නේ රූප ධර්ම පිළිබඳව ගැටලුව විතරයි. නමුත් මෙතෙන්ට යනකොට රූපත් පහු කරගෙන වේදනාත් පහු කරගෙන චිත්ත ධර්ම විශේෂයට යන්න වෙනවා. මේ සතිපට්ඨානයේ තියෙන මේ චිත්ත తত্ত্ব මේ රාශියම හරි තවත් පැත්තකින් බලන්න යෝජනාවක් අපිට ගෙනත් දෙනවා ආනාපාන සති සූත්‍රයේදී කොහොමද චිත්තානුපස්සනාව සරුවචනන්සේ විස්තර කරන්න කියලා බලනකොට ආනාපාන සති සූත්‍රයේදී ආනාපාන භාවනා කරන එකට ආනාපානයට සාපේක්ෂව චිත්ත tattwa නැත්නම් මේ චිත්තානුපස්සනාව විස්තර කරනකොට ඉස්ලාම සරුවචනන් සඳහන් කරන්නේ චිත්ත පරිසංවේදී අසසිසාමීති සික්කති චිත්ත පරිසංවේදී පසසිසාමීති සික්කති කියලා. ඒකයි පේන්නේ මේ හිත විතරයි දැන් තියෙන්නේ. ආනාපානෙ මොකක්වත් නැහැ. කයක් මොකක්වත් නැහැ. අපි දන්නවනේ සාමාන්‍ය සංසිද්ධියක සාමාන්‍ය අත්දැකීමක නාම රූප දෙක තියෙන්න ඕන. නමුත් මේ වෙලාවේ බැලුවොත් කිසිම රූප ධර්මයක් පේන්නේ රූප ධර්ම සියල්ලම සංසිඳිලා වගේ නමුත් මැරිලත් නැහැ. ක්ලාන්ත වෙලත් නැහැ. සීමුර්ජා වෙලත් නැහැ. පැවැත්ම තියෙනවා. ඒක නිකන් පේන්නේ නිකන් හරියට නාම ධර්ම පමණයි තියෙන වගේ. හැබැයි මෙහෙම තියෙද්දී හුස්මක් වැටහෙන්නේ නැහැ, හැපෙන තැනක් නැහැ, හුස්මේ උණුසුම් සිසිල් ගති නැහැ. නමුත් හොඳටම යටි හිතෙන් කියනවා මැරිලා නැහැ, හුස්ම වැටෙනවායි කියලා. අන්නේ වෙලාවේදී මේ වැටෙන හුස්ම වේදනා තුලින් වැටෙන හුස්ම ධාතු මනසිකාර තුලින් බලන්ට කුලප් වුණාට හෙව්වට මොනවක්වත් හම් වෙන්නේ. හොඳට තමයි තේරෙනවා මේ හුස්ම වශයෙන් ආස්වාද ප්‍රසවාස වශයෙන් ඒක නියෝජනය කරන්න ධාතු මනසිකාරයක් ඒ වෙලාවේ පෙන්වන්නේ. සැපක් දුකක් වශයෙන් මොකක් අපෙන්නන්නේත් නැහැ. නමුත් මැරිලා නැහැ. එතකොට අපිට පේන්නේ හුස්ම මෙනෙහි කරාට නැත්නම් හුස්ම ඉදිරියෙන් තියාන ආරමුණු කරන්න වගේ පුණ කර්මත්තාන්න ගත්තට නිකම්ම නිකං හිස් tire දිහා බලා ඉන්නා වගේ හිස් හිත දිහා බලා ඉන්නා වගේ. ඉතින් මේකට ගොඩාක් කැපකිරීමේ ශක්තිය, ඉවසීමේ ශක්තිය, දැරීමේ ශක්තිය, උපේක්ෂා ශක්තිය අවශ්‍ය වෙනවා. මෙන්න මේ தത്വෙදී ආයාසයෙන් හුස්ම අරගෙන හුස්මක් ඇතුල් කළ දෙන්නත් එපා. ඇද්ද කරලා Taman ඉන්න කය තියෙනවද නැද්ද කියලා බලන්නත් එපා. අතපය හොල්ලලා මේ කැලී ටික ඔක්කොම තියෙනවද නැත්නම් නැගිටිනකොට ඇහිලා තියෙයිද කියලා බය වෙන්න දෙයක්වත් නැහැ. ආහන්න එතනදී ඉවසනවා කියන එක චිත්තපටිසංවේදී අසසී සාමීති සික්කති චිත්තපටිසංවේදී පස්සසී සාමීති සික්කති කියනකොට මෙතන මේ සාමාන්‍ය ලෝකයා දකින වේදනාවක් නැති වුණාට වින්දනයක් තියෙනවා නොමෙරිච්ච බවට. අසත්‍යමත් නැති බවට. නිින්ද ගිහිල්ලා නැති බවට. සංඥාවකුත් තියෙනවා. එදිනෙදා අපිට තියෙන සංඥාවක් නෙවෙයි. විසඤ්ඤ වෙලත් නැහැ. අසඤ්ඤ තත්ත්වයකට ගිහිල්ලත් නැහැ. මොකද්ද සංඥාවක් තියෙනවා අපි මෙතෙක් කල ආශ්‍රය කරමු නැති සංඥාවක්. මෙතෙන්ට අවශ්‍ය කරනවා එන්නේ එවැනි දෙයක් ආවට පස්සේ භාවනාවේ අර දකපු නැති තිරයක් කරලා ඊගාව තිරයට යන්න හදනවා. යන්න නම් මේ தත්වෙදී අලුතෙන් සංඥා දාගන්න එපා, වේදනා දාගන්න එපා, රූප ධර්ම වහයලා ගන්න එපා, ඇද්දලා ගන්න එපා. ඔය හැම යන්න හදන එකයි තියෙන්නේ. අන්න ඒක කරන්න තමයි ඉස්සල්ලාම අර ආස්වාස් ප්‍රසවාස නැති වුණත් භාවනා කරගෙන යන්නේ. සැප දුක දෙක නැතුණත් කරගෙන යන්න ගියාට පස්සේ මේ චිත්ත පටිසංවේදී කියන අවස්ථාවේදී යෝගාචර සම්පූර්ණයෙන්ම කිසියම්ම කිසිත් නොදන්නා වූ මහමෝද මැදකට ගිහිලා දැම්මා වගේ. කිසියම්ම කිසිත් නොදන්නා වූ කාන්තාරයක් මැද ගිහිලා දැම්මා වගේ. කිසියම්ම කිසිත් නොදන්නා වූ මහ කැලයක් මැද ගිහිලා දැම්මා වගේ උතුර කොහෙද දකුණු කොහෙද ගොඩබිම කොහෙද මුජීජේබ කොහෙද කියලා හොයාගන්න බැරි තැනකට වැටෙනවා. අන්නේ තැනට වැටෙනකොට ඉතින් සැලෙන ගති, බය ගති, අනිස්තිර ගති, හරි සක සංකා ගති රාශියක් පහළ නමුත් අර වාසනාවට වගේ යෝගාචරයට කලින් ආනාපානෙ ගෙවිද්දිත් භාවනා කරලා ටිකක් මේකට හුරු කරගෙන යන්නේ. ඒ වගේම සැප දුක නොදැනුණාට හුරු කරගෙන යන නිසා මෙතෙන්දී කවදාකවත් ඒ තමන් අත්විඳපු නැති බොහෝමත්ම නිෂ්කල නිෂ්කලංක තැනකට නිෂ්කලංක වෙන්නේ ඥානවන්තයාට විතරයි. ඒ මොකද කලබලක දාගන්නේ නැති නිසා. තැනකට යන්න දොරක් ඇර. ඉඩක් හම්බ වෙනවා. ආන්නේ ඉඩ හම්බ වෙන වෙලාවේදී ඒකට අවුල් පාස දාන්න නැතුව ගත කරන්න තමයි මේ පුහුණු කරන්නේ. මේ අපි කියන මේ ලක්ෂණ ටික රූප තියෙන බවක් යටිහිත දන්නව නමුත් ඒක ඉස්මතු වෙන්නේ නැහැ. මවාපාන්නේ නැහැ. කුළු ගැන්වෙන්නේ නැහැ. වේදනාව වගේක් තියෙනවා සැප දුක නෙවුනට ඒක කවදාකවත් ඔලු උසලා මම ඉන්නවා කියන්නේ නැහැ. මොකද්ද සංඥාවකුත් තියෙනවා. ඒ සංඥාව අපි මේ ලෝකයේ අත්දකපු සංඥාවට වැඩිය බොහොම ගැඹුරින් තියෙන. අන්නේ විදිහට මේ පෙන්වන්න හදන්නේ නිවනේ ස්වභාව. යමක් අනාලම්බිත මොකද්දෝ තියෙනවා. අන්න ඒකට යන්න එකින් එක එකින් එක අපි දන්න දේවල් අයින් කරගෙන අයින් කරන අයින් කරන නොදන්නා ශේෂ්ත්‍රයකට ගෙනියනවා. අපි අර පුංචි කාලේ වැලි සෙල්ලම් බත්තු වෙන කාලේ මේ එකේ ගෑස් දෙක වහගෙන ඌට පොල් කට්ටත් අතර දීලා ඒ පොල් කට්ට එක එක જાති දාලා පොල් කට්ටේ අල්ලගෙන ඉන්න කියලා ඇත් දෙක වහගෙන මේ කොයි යන්නේ රයිගම් පාරේ කවුරු බලන්නද නැන්ද බලන්නයි කවදද ගෙන්නේ ඉරිදා දෙන්නේ කියලා ඌ ලන්දකට අරගෙන යනවා ගිහිලි කියනවා පොල් කට්ට බිම දාන්න කියලා. ඊට පස්සේ ආයෙ අත් දෙක වහගෙන අර හිටේපු තැනම ගෙනත් දාලා කියනවා පොල් කට්ට දාපු තැන පුළුවන් නම් වැලි දාපු තැන පුළුවන් නම් හොයන්න ඉන්නේ කියලා. අන්න වගේ මෙතෙන්දී අරගෙන යනවා අපි අරගෙන යවිල්ලක් අම්මා මුත්ත කාලේ කවදාකවත් ගියේ නැති ගමනක්. මෙන්න මෙතෙන්දී අවශ්‍යයක් තියෙනවා සද්ධාවේ. ඒ වගේ භාවනාවේ හොඳට වෙනද නොදක්ක තරමට මේක රූපයෙන් විස්තර කරන්න බැරි. වේදනාවෙන් විස්තර කරන්න බැරි සංඥාවෙන් විස්තර කරන්න බැරි නමුත් ඒ தත්ත්වයේ අරදීති සංස්කාර කරන්න නැති මේක සකස් කිරීම කරන්න නැති ඇඟිලි ගැහිම් නොකරද මේකෙම තව චිත්තක්ෂණයක් ඉන්න ශ්‍රද්ධාව අවශ්‍යයි ඒ ශ්‍රද්ධාව කොහොමද මේ අටුවාචාරින් වහන්සේලා සමාලවල මතක් කරන්නේ කායේච ජීවිතේච අනපේක්ෂතාව උපට්ඨපේති කියනවා යම් කිසි කෙනෙකුට මේ අපේ තියෙන ලෞකික සද්ධාව, සත්‍ය, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව මේ පංචේන්ද්‍රිය ධර්ම දියුණු කරන්න ඕන. දියුණු කරන්න ඕන. මේ එනේ එන භාවනා මට්ටම් වලට උරදී ලයිදී කටයුතු කරන්න තරමට මේ ඉන්දිය ධර්ම සකස් කරන්න ඕන නම් කායේච ජීවිතේච අනපේක්ෂතාව පට්ටපේති කියලා කියනවා. තමන්ගේ කය පිළිබඳවත් ජීවිතය පිළිබඳ අපේක්ෂා අතහැරලා භාවනාව පටන් ගන්නයි කියනවා. මෙචා කියන වාඩි වෙනකොටම තමයි සීලය අදිස්ථාන කරලා මම මෙවැනි සීලයක පිළිපිටලයි කරන්නේ. මම මට මේ කය තිබුණත් නැතත් මේ ජීවිතේ තිබුණත් නැතත් මම මෙවැනි අශීර්ව අවස්ථාවට ආවොත් මම ඉදිරියට යනවා කියලා එහෙම නැත්නම් කියනවා මගේ මේ කයත් මගේ මේ ජීවිතයත් බුද්ධ ආදී ත්‍රිවිධ පූජා වේවා කියලා යනවා. අතෙන්ද යනකොට හරි ඇඟේ මයිල් කෙලින් වෙන මේ වෙන විදිහකට කියනවා නම් අපහසු නොදන්නා සැක තැන් වලට එනකොට ආර අධිෂ්ඨාන සී කරගන්න. මම මෙතෙන්ට ආවේ මුද්ද හති ත්‍රිරත්නයකට පූජා කරලා යනාතේම යන්න දෙන්න කියලා. අන්න ඒ විදිහට මේ අපි මෙතෙක් කල උපාදානය කරපු රූප රූප මට්ටමේම තියෙනවා. ආ ඒක මේ මගේ රූප හොඳ රූප නරක රූප කියලා ඒක හොයන්න යන්නෙත් නෑ මේක අපි අතහැරියත් ඒවා අපි ළඟ තියෙනවා අපි ඕක හොයන්න බලන්න දෙයක් නෑ කියලා රූප වලට රූප වැඩේ බාර දෙන්න. ඇඟට කියා ගන්නවා උඹ වැඩේ බලාගනින් කියලා. ඊටසේ වේදනාව වලට කියනවා වේදනාව බලා ගන්න. සැප ආවත් සැප දානවා. දුක ආවත් දුක දානවා. අදුක්කම සුඛ ආවත් අදුක්කම සුඛ දානවා. ඊට පස්සේ සංඥාව ආවොත් සංඥාවට ඒක වැඩේ බලා ගන්න කියලා. Taman සංස්කරණය කරන්න නැතුව මේක. සකස් කිරීම කරන්න නැතුව. අය කාය සංස්කාර සංසිදේව වගේ චිත්ත සංස්කාරත් හොඳට සංසිදෙවනම් තේරෙනවා අපේ මේ ඇඟිලි ගැසීම් නැතුව ස්වභාව ධර්මයේට ස්වභාවාකාරයට යන්න දුන්නොත් ඒකේ පුදුමාකාර සන්තුප්ති කරගතියක් ඒ වගේම සම්පatti කරගතියක් පිරිච්ච ගතියක් තියෙනවා. ඒ පිරිච්ච ගතියට මොන්නම දෙයක් පිටින් එකතු කරන්න ඕන කමන්නේ ඒ වගේම එතෙන් ගිය මිනිස්සෙකුට එතනින් චිත්තක්ෂණයක්වත් පිට වෙන්න හිතෙන්නේ නැහැ. ඒ තරම්ම ඒකේ පිරිච්ච ගතියක් තියෙනවා. මේක සමහර ওই ධම්මපද ගාථා වලට අර්ථකථන දෙනවා කියකින් මෙන්න මේ తত্ত্বය අමානුෂිකයි කිය. මනුස්ස ලෝකෙදී විඳින්න පුළුවන් සැපක් නෙවෙයි මේ විඳින්නේ. ඒ ධම්මපද ගාථා වල ওই විශේෂයෙන්ම විපස්සනා හොඳට බලවත් වේගෙන එනකොට ශුඤ්ඤාගාරම් පවිත්තස්ස සන්තචිත්තස්ස භික්ඛුනෝ අමානුෂී රති හෝති පස්සන්තෝ උදයබ්බයන් කියලා කියනවා. <coughs> හුතු ඇතිවීම නැතිවීම විතරයි බලන්නේ. ආස්වාද ප්‍රසවාස ඇති වෙනවා නම් ඇතිවීම නැතිවීම බලනවා. සැප ඇති වෙනවා නම් ඇතිවීම නැතිවීම බලනවා. දුක ඇති වෙනවා නම් ඇතිවීම නැතිවීම බලනවා. අදුක්කම සුඛ වේදනා එනවා නම් ඇතිවීම නැතිවීම බලනවා. සංඥා එනවා නම් ඇතිවීම නැතිවීම බලනවා. මිස මේ පැත්ත මට හොඳයි මේ පැත්ත මට එපා. මේක මගේ මේක මම කියාගන්න ඒ gati නැතුව ඇති නැතිනික බලන ඉන්නකොට ශූන්‍යාකාරයට ගියා වූ සාන්ත හිතති ආරද්ධ විපස්සකයට අමානුෂී රතිය හෝති. භාවනා රතියක් ඇති වෙනවා. කවදාකවත් Tamandවත් හිතා ගන්න බැරි කිසිම වෙලාවකට අපට ගුරුවරයෙක් අපිට මේක කරපන් කියලා පෙන්නපු නැති අම්මා අප්පා පෙන්නපු නැති පුදුමාකාර ගමනක් යන්න පටන් ගන්නවා. අන්න එතෙන්දී තමයි අපිට තේරෙන පටන් අරගන්නේ මේ අපේ ගමන උඩුගම් බලා යන ගමනක් කියලා. පටිසෝතගාමී ගමනක් කියලා. මේ ඉඳුරන්ට අහු වෙන එකක් නෙවෙයි නමුත් ඉන්ද්‍රාංගයෙන් සම්පූර්ණ පරිබාහිරත් නැහැ. ඉතින් මේ සම්බන්ධයෙන් මීට වැඩි ඊටාම ගැඹුරු තත්ත්වයට සිටි ගියාම ඇති කරලා තියෙන සංඥාව විස්තර කරන්නේ විශේෂයෙන්ම ද්වේදාවිතක් වගේ සූත්‍රවල න සංඤ සංඤී නෝපි අසංඤී න විසඤ්ඤ සංඤී න විභූත සංඤී එවං සමේතස්ස විභූති රූපං සංඥා නිදානානි පపంచ සංකා කියලා ඒ වෙලාවට එන සංඥාව ඇත්තට මේකට පුරුදු කරනවා තමයි. ඔය සංඥාව නසඤ්ඤි සංඤී. මේ ලෝකේ අපි ගන්න හැඟුමකුත් නෙවෙයි. සාමාන්‍ය සංඥාවක් නෙවෙයි. න නසඤ්ඤ සංඤී න විසඤ්ඤ සංඤී. සංඥාව නැතුව විසඤ්ඤ වෙලා සී නැති වෙලත් නැහැ. න අසඤ්ඤ සංඤී අසඤ්ඤ තත්ත්වෙත් නෙවෙයි. නැත්නම් අසඤ්ඤ සත්‍යය කියලා මේ සීතමිත කය නැති බඹලව සතරකි කියලා සංඥාවකින් තොර ඒ වගේ බඹලෝ තත්ත්ව කියනවනේ එහෙම එක්කුත් නෙවෙයි. නසඤ්ඤ සංඤීන විසඤ්ඤ සංඤී නෝපි අසඤ්ඤී සංඥාව 100ක් නැති වෙලත් නෑ මොකද්ද සංඥාවක් තියෙනවා කවදාකවත් ගියේ නැති බවට සංඥාවක්. මෙන්න මේ සංඥාවට එනකොට විභෝ ඒවං සමේතස්ස විභෝති රූපං කියනවා. අන්න එතනදී මේ සංඥාව නැති දෙයට සංඥාවල් නොදම තැම්පත් වෙච්ච දෙයට තැම්පත් වෙන්න ඇරලා අනාකූල ප්‍රවාහය ආකූල නොකර පෑදිදියට බොරදිය නොදා මෙහෙමම තව චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් කරගෙන යනකොට ඒ පුද්ගලයාට එන මේ සමතාවයේ මේ වගේ සමතයකටපත් කිරීමේදී රූපේ සම්පූර්ණම විභූත වෙලා යනවා කියන රූපයාගේ හුවා දැක්වීම පිළිබිබුව මම ඉන්නවා මම ඉන්නවා කියලා උඩ දාන ගතිය මොකක්වත් නැතුව රූපේ සම්පූර්ණ විභූත වෙලා යනවා වෙන විදිහට කියනවා නම් ඒවනි අවස්ථාවල පඨවි ධාතුවේ තියෙන ගොරෝසු ගතිය සියුම් ගතිය කියන පරාසය මෙලෙක් ගතිය තද ගතිය කියන පරාසය බර ගතිය හැල්ලු ගතිය කියන පරාසය දෙකටම සමහිතක් වෙනවා ඒ වගේම පඨවි ධාතුවට සහ තේජෝ ධාතුවට පරිජාතියන බර හැලුව කියන ගතින් තේජෝ ධාතුව උණුසුම් ධාතිය ඒ දෙකට වෙනසකුත් නැහැ. වායෝ ධාතුව කියන කම්පණය මෙතනක් තියෙනවා. ඒකට වෙනසකුත් නැහැ. ආපෝ ධාතුවේ තියෙන වැగిරෙන පිටිකරන ගතිය වෙනසකුත් නැහැ. තියෙනවා. ඒක පිළිමිබු වෙන්නේ නැහැ. මේකට කියනවා සමසිත පවත්නවා කියලා. හැමදේම එක රසයේදී සම රස තාත්වයටපත් වෙනවා. මේ විදිහට ධාතු හතරේ පඨවි ආපෝ තේජෝ වායු කියන ධාතු හතරේ සමරස වෙනකොට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්දිය ධර්මත් ඔක්කොම ඒක රස වෙනවා. ඒක එක එක පැති වලට අදින්න එකම දිහාවට යන්න පටන් ගන්නවා. එතකොට මේ කිසිම රූපයකට කුප්පන්න පුළුවන් ගතිය නැති වෙනවා. ඒ රූප අවලංගු කාසි බවටපත් වෙනවා. තියෙනවා අවලංගුයි. විභූති රූප බවටපත් වෙනවා. එතකොට තමයි ඒ පුද්ගලයාට තේරුම් අරගන්න පටන් අරගන්න වෙන්නේ මේ රූපවල තියෙන රූපත්තාය රූප විනාශ වෙන ගති රූපණ ගති නිසා තමයි අපට මේක වේවා මේක නොවේවා මේක මගේ මේක උඹේ මේක මාගේ ආත්මේ මේක මගේ ආත්මේ නෙවෙයි කියලා මේ විවිධාකාර විදිහට අපි ඔකුප්පන ගති ප්‍රපංච කරන ගති එන්නේ මේ රූප පිළිබඳ විවිධ සංඥාවල හිටියොත් තමයි වේදනා පිළිබඳ විවිධ සංඥාවල හිටියොත් තමයි මෙන්න මේ විදිහට සංඥාවල් කුප්පන වේදනා සහ රූප ධර්ම වල සංහිඳියාවක් යන්න යන්න යන්න මේ සංඥා නිසා ඇතිකරන ප්‍රපංච ධර්ම කියන තණ්හා මාන දිට්ටි තුන නම් ඒක ගොංගාක්ලට අනුශේ ධර්ම මේ වැඩ කරන්නේ කැළඹිල්ල තුල පමණක් බවත් කැළඹිල්ල සංසිඳෙන්න සංසිඳෙන්න එව්වට තනවා වැඩෙන්න බෝ වෙන්න ක්‍රම වෙන්නේ නැති වෙන බවත් ඒ නිසා අපිට කරන්න තියෙන පුළුවන් තරම් ඒ කාය සංස්කාර සංසිඳෙවුවා. චිත්ත සංස්කාර හොඳතෝම සංසිඳවලා ඒ දීකඩක් සංසිඳවන වගේ සංසිඳන සංසිඳන හොඳට අඩිය පේන්න පටන් ගන්නවා. හොඳට දීකඩේ මූණ තමයි බලන මූණ හොඳට පේනවා වගේ දීකඩ හෙල්ලෙන්නේ නැත්තම් බොර වෙලා නැත්තම් පේනවා වගේ තමයි තේරෙන පටන් අර ගන්නවා. මෙන්න මෙවැනි සමතුලිත තත්වයක් තියෙනවා. ඉතින් අපි මේ ඇහෙන් රූප බලන තාක්කල් ඇහි රූප වලට ආසාව වෙන තාක්කල් කණින් සද්ධාහන තාක්කල් සද්දවලට ප්‍රිය අප්‍රිය පහළ වෙන තාක්කල් නාසයට දිවට කායට ඇති වෙන මේ sannivedana මතින් තොයරුම් බේරුම් ඇති කරන තාක්කල් මේ සංහිඳියාව එන්නේ නැහැ. ඒක නිසා රූප තිබුණාත් ඇහැට පේන රූප තිබුණාත් ඇහවාගෙන හිටියොත් හරියනවා. එහෙනම් දැන් ඇහැට රූප දැක්කත් අන්ධෙක් වගේ හැසිරෙන්න පුළුවන් නේද? ඒ රූප නොදැක්ක කෙනෙක් වගේ චක්කු මාස යත ආන්දෝ කියන විදිහට එතන සද්ද ඇහුණට මේක ස්තුතියක් වෙන්න පුළුවන් බැනුමක් වෙන්න පුළුවන් දෙකතෝම නෑ වුණා වගේ බීරෙක් වගේ හිතෙන්න පුළුවන් නම් ඒ වගේම අපිට හුඳුවට දඟල වැඩ කරන්න පුළුවන් වුණාට කොන්දපන් නැති මිනිසෙක් වගේ බැරි කෙනෙක් වගේ හැසිරෙන්න පුළුවන් නම් හුඳුවට ඥානයේ තිබිලා හරියටම මේ දේ මේ කරන්න ඕනෑ කියලා දැනගත්තත් ඥානෙ නැති මූඩෙක් වගේ මෝඩෙක් වගේ හැසිරෙන්න පුළුවන් නම් වෙන මොනවත් නැත්නම් මලකුණක් වගේ අපේ ශරීරේ පණ තියෙද්දි හැසුරවන්න පුළුවන් නම් මෙන්න මේ විදිහේ සංහිඳියාවකට තමයි මේ සරුවච්චන් වහන්සේ ඉඟි කරන්නේ. ආනේ ඉඟි කරනකොට අර කාය සංස්කාර සංසිඳනකොට ඇතිවෙන ප්‍රීති සුඛ කියලා චෛසික දෙකක් අපි ඉස්සලා අඳුනගත්තා. අන්න ඊට වැඩි ඊටාම ගැඹුරෙන් වෙන අර අමානුෂී රතිය වගේ අභිප්පමෝදයන් චිත්තං කියලා ඒ පුද්ගලයාට තේරෙන පටන් අර ගන්නවා ඒකේ තියෙන කිරි රසය. අර පොල් ගහක ගොබේට බහලා ගොබේ හපනකොට පොල් ගොබේ කනකොට එන රසයක් තියෙන එකේ ලස්සන දතට හොඳට කැඩෙන මිහිරි රසයක් එනවා. අන්න ඒ වගේ මදේට බැස්සා වගේ ගොබේට බැස්සා වගේ ඇතුළෙම තියෙන ඒ අභිප්‍රමෝදයේ අති ප්‍රමෝදය ආවට පස්සේ ඒ යෝගාවචරය අනිවාර්යයෙන්ම මේ ආමිෂ සැපේ තියෙන ඕලාරිකකම කුප්පන ගතියත් මේ ආමිෂෙන් තොර වෙනකොට ඇතිවෙනා වූ මේ ඇතුළට යන්න යන්න සාර මණ්ඩේට මදේට ගොබේට යනකොට මේ සැපයක් දකිනකොට අර පැත්තට ඇදෙන ගතියක් එනවා කියනවා. මේ ඇස් දෙකවත් අරින්න නැතුව මට මේක තව චිත්තක්ෂණයක් දෙකක් මේ බහින බැස්මම දිගටම කාගෙන යන්න ආසාවක් ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක මේ චිත්තක්ෂණේ තියෙනවා නමුත් අපි අර ආමිෂයට තිය ආසාව නිසා, කම්පණයට තිය ආසාව නිසා, චංචලයට තිය ආසාව නිසා නැත්නම් මේ සිද්ධි බහුල භාවයට තිය ආසාව නිසා ඒකට ඉස්මතු වෙන්න දෙන්නේ නැහැ. ඒක බොහොම ලැජ්ජ බය ඇතුව අඩියට වෙලා ඉන්නවා. නමුත් අපි යම් වෙලාවක මේ ඒ උපමාවෙන් නැත්නම් උපක්‍රමයෙන් ප්‍රයෝගයෙන් ඒ කම්පන චංචල ගති නැතර කරලා නැතර කරලා නැතර කරලා අඩියට ගියාට පස්සේ අපේ හිතේ තියෙන නැත්නම් මනුස්ස හිතේ තියෙන ඒ නික්ලේශී తত্ত্ব අඩියම ගැඹුරු නැත්නම් තිර හත අරගෙන ගිහිලා දේවාභරණ දැක්කා වගේ අතුරට දකින්නකොට ඒ පුද්ගලයාට තේරෙන පටන් අර ගන්නවා සාමාන්‍ය වචනකින් කියන්න බැරි එහෙම නැත්නම් මේ ව්‍යාකරණානුකූල අර්ථ කරන්න බැරි පුදුම පිරිච්ච ගතිය පුදුම සම්පatti කර ගතිය. ඒකට සාසන සම්පatti කියලා කියනවා. අන්න ඒක නිසා සරුවචනසේ ඒ ආනාපාන සති සූත්‍රයේ සඳහන් කරනවා ඉස්සල්ලා මතක් කරනවා චිත්ත පරිසංවේදී අසසී සාමිති සික්කති චිත්ත සංවේදී පසසී සාමිති සික්කති හරියට නිකන් හිත විතරමයි කිසිම රූප ධර්මයක් නැහැ කියන්නේ මේ අවකාශයේ යන අජට අවකාශ යානයක් වගේ මොන්නම දෙයක්වත් හැප්පෙන්නේ නැහැ කොච්චර දුර යන්නේ කියන දන්නේ නැහැ තන්නිකර ඒ අවකාශ අජට අවකාශ යානයක් කිසිම ගුරුත්ව ශක්තියක් නැතුව ගිය දිහාට අදගෙන යන වගේ තේනවා ඉතින් මේක හුඟ වෙලාවට අර කුමාර සැපසැපට හැදිච්චයත්තු, නිත්‍ය සංඥාවට හැදිච්චයත්තු, සුඛ සංඥාවට හැදිච්චයත්තු, ආත්ම සංඥාවට හැදිච්චයත්තන්න බේන්නේ මම නිකන් මේ ලෝකෙන් ගල්ව වීසිකොල දැම්මා වගේ. මට දැන් මේ තිබුණු සම්බන්ධකම් නැති වුණා වගේ. නිකන් බොක්කේ බබා හින්දා ඇති පෙකෙනි වෙලා කපලා දැම්මා වගේ. දැන් ඊට පස්සේ ඉවරයි. අන්නේ වගේ නිකන් අර තියෙන මෙහෙර තියෙන සම්බන්ධතාවය නැති වෙනකොට සමහරුන්ට පුදුමාකාර බයක් අසරණකමක් සහ මේ සහලවන ගතියක් බියලවන ගතියක් එන්න පටන් ගන්නවා. ඒ වතියේ තියෙද්දි මේක තමයි මේ බන්ධන වලින් ගැලවීමේ ස්වභාවය. ඒ බන්ධන වලින් ගැලවෙනකොට කොහොමඩක්වත් මේ වගේ කිලිපොළන ගතියෙමයි කියලා ඒ කාය ජීවිත নিরপেক্ষව අර සද්ධාහාදී ධර්ම අරගෙන ඉතුලට ගියාට පස්සේ එහාට යන්න යන්න යන්න එයාට තේරෙන පටන් අරගන්නේ මේ తত্ত্বය එකම එක කොහොමද කියන්නේ උපමානක විතරයි හිතෙන්නේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ පමණමයි කවදාකවත් මෑනේ අත්දැකීමක් ඊයේ වෙච්ච එක අල්ද සීපත් කරලා ගන්න බෑ හෙට වෙන්න තියෙන එකක් සීපත් කරලා ගන්න බෑ එතනදීම ගන්නවා මිසක වෙන තැනකදී ගන්නත් බෑ ඊ අනිත් එක නගත් එක තමයි ගන්න බෑ. නිසා භාවනාවේදී හම්බෙන ප්‍රතිඵලය තනි කරම පෞද්ගලිකයි. ඒ නිසා ඔය පසු කාලීන ඉන්දියානු විවස්ථාව හදනකොට ඒ නේරුතුමා බුද්ධ ධර්මයට සෑහෙන කටයුතු කරලා තියෙනවා හින්දු භක්තිකෙක් වුණාට අබුද්ධ ධර්මයන් කියනකොට කියලා තියෙනවා සමාජික වශයෙන් බුද්ධ ධර්ම ක්‍රියාත්මක කරන්න පුළුවන් දෙබැරිද කියන එක නම් මට ඕගොල්ලන්ට සාතික වෙන්න බෑ. හැබැයි පෞද්ගලිකව ක්‍රියාත්මක කළොත් ප්‍රතිඵල තියෙන බවට නම් සාතික වෙන්න පුළුවන් කියලා. ඒ නිසා මේ ප්‍රතිඵලයේ කවදාකවත් සමාජවාදී ක්‍රමයට සියල්ලටම බෙදලා දෙන්න පුළුවන් එකක් නෙවෙයි. මෙතෙන් ගිය මිනිස්සයත් සෑහෙන කැපකිරීම කරලා ඊට ඉස්ලා අවස්ථා තුනකින් විතර පුරුදු කරලා ඒ නොදන්නා තැනට දන්නා තැන සිට නොදන්නා තැනට ගුරුසු තැන සිට සූක්ෂම තැනට යනකොට ඒ මිනිස්සයා ඒ පුද්ගලයා ඒ අත්විඳින දේ මේ ලෝකේ කිසිම පොතක නැහැ කිසිම පොතකට දාන්නත් බෑ දැම්මනම් ඒක සත්‍යයක් නෙවෙයි අනිවාර්යයෙන්ම අත්දකලාම විඳින්න ඕන දෙයක්. නමුත් ඒකට යන පාරේ ලකුණු ඉතින් කියාන කියාන යන්න පුළුවන්. නමුත් කියන්න කියන්න කියන්න භාෂාව අසරණ වෙනවා. භාෂාව ශක්තිය නැති වෙනවා. ඉතින් ඒ නිසා හුඟ දෙනෙක් කියනවා මේකත් නිකන් අර මරණයෙන් පස්සේ පස්සේ හම්බෙන දෙවියන් වහන්සේ වගේ දෙයක් ආගම පතුරීම සඳහා කරන බොරුවක් වෙන්න පුළුවන් කියලා. මේ තම නිවන් දැකලා නෙමෙයි. ඒකට යන පාර. ඒ පාරේ යනකොටමත් গুপ্ত ස්වභාවයක් එන්න පටන් ගන්නවා. අර භෞතික ස්වභාව, මනින්න පුළුවන් ස්වභාව, කිරන්න පුළුවන් ස්වභාව සම්පූර්ණ ගෙවම් කර කර ගෙවම් කර කර ගෙවම් කර කර සම්පූර්ණ අර গুপ্ত ස්වභාවයට වගේ එනවා. නමුත් මේ පුද්ගලයාට හොඳටම තේරෙනවා මෙන්න මේ චිත්තක්ෂණය තමයි ජීවත් වෙනවයි කියලා කියන්න පුළුවන් කියලා. මනුස්සකම කියලා කියන්නේ මෙන්න මේ චිත්තක්ෂණයට මේන් පිට මේ රූප වලින් ශද්ධාමෙන් අපි මේ යුක්තිය පසින්දලමින් මේ කටයුතු කරන දේවල් තන්නේ කර සංඥාවට නතු වෙලා ඒ සංස්කාරය සංස්කරණය කරගෙන අවුලක් එතන තියෙන්නේ. ඒ අවුලේ තමයි භාෂා තියෙන්නේ. ඒ අවුලේ තමයි ව්‍යාකරණ තියෙන්නේ. ඒ අවුලේ තමයි මේ ඔක්කොම පොදු සම්මත තියෙන්නේ. මේ පොදු සම්මත තේන ගානක් කැපිලා අන්න අභිප්‍රමෝදයන් චිත්තං කියන දවසට තමයි තේරෙන්නේ මේ manuss ලෝකේ තියෙන ආ සැපවලින් ආමිෂ සැප, නිර්ආමිෂ සැප කියන දෙක විතරයි සරුවචනාංශයට කලින් ලෝකයා දැනගෙන හිටියේ. දැන් මෙතෙන්ට යනවා සුඛයක් තාම ගිහිල්ලා නෙමෙයි මේ ලෑස්ති කරනවා. සුඛයක් එනවා විඳින් නැති අවේදිත සුඛයක් කියලා. විඳින්නෙක් නැති විඳයි කියලා කියන්න බැරි නමුත් නෑ බෑ කියන්න බැරි සුඛයකට එන්න පටන් ගන්නවා. නමුත් ඒක එන්නේ ඒ තරම්ම ඒ ඒ සඳහා පිළිය යුතු දේවල් පිදුවාට පස්සේ තමයි. ඒ කියන්නේ මම මාගේ හැඟීම් තණ්හාමාන දිට්ටි ප්‍රපංච ධර්ම හොඳටම දැනගෙන කිසිම හේතුවක් නිසා ඒ චපල ගති, ඒ වංචක ගති, අනුසය කෙලෙස් වලට මායා කරන්න දෙන්නේ නැතුව කාය ජීවිත පූජාවෙන් ඒකට ගියාට පස්සේ මේ தත්ත්වයට ආවට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේක තමයි සරුවචනාංශයේ මේ මිනිස්සුෙකුට තියෙන මිනිසෙක යාහිසු තැන යන්න තියෙන પરමාර්ථය මේකයි කියන එක මේ ලේස මාත්‍ර වශයෙන් තේරෙන පටන් අර ගන්නවා එතකොට ඒ අභිප්‍රමෝදයන් චිත්තං කියලා තමයි ඒක සඳහන් කර දෙන අති ප්‍රමෝදයක් එන්න පටන් අර ගන්නවා හිතට මේ දෙයට මේ පට බේරගන්න මේ නිවැරදි මාර්ගයට යන්න බුදුරජාණන් වහන්සේ බණ කිව්ව ඇත්ත සිල් රැක්කත් ඇත්ත සමාධිය තිබුණත් ඇත්ත නමුත් මේක හරියට මේ මේ අඩුවම ඝර්ෂණයක් අතුව ඍජුම මාර්ගයට වැටලා ඒක යනකොට තේරෙන පටන් ගන්නවා මේක මේ අමෝර සිද්ධියක් එහෙම නැත්නම් අනාලම්බිත සිද්ධියක් කියලා අති ප්‍රමෝදයක් එන්න පටන් අර ගන්නවා. ඒක කොච්චර දෝ කැමැති කවුරුත් එක්ක හදා බෙදා ගන්න නමුත් හදා බෙදන්න අමාරුයි. ඒ මොකද ඒ පුද්ගලයාත් ඒ ධර්ම ඇති කරපු දවසේ තමයි ඒ අති ප්‍රමෝදයට අයිතිවාසිකම ලැබෙන්නේ. ඒ නිසා මේක හරීම පෞද්ගලික ශේස්ත්‍රයක සිදුවෙන දෙයක්. නමුත් මෙවැනි තත්වයක් යම් කිසි කෙනෙක් අවබෝධ කරගත්ත නැත්නම් මේක ඉක්මව ගත්ත ගමන් ඒ මිනිස්සයා නෙවෙයි නැගිටින්නේ. එතෙන් ගිය කෙලෙස් ස්වරූපේ තව තුනී කරගෙන තව ඇඟිලි ගැසීම් අඩු කරලා අවිරුද්ධ කෙනෙක් සාමීච ප්‍රතිපන්න කෙනෙක් රත්‍ය රණයට නැත්නම් රණ්ඩුවට නැති අරණ ಜಾති පුද්ගලයෙක් තමයි එන්නේ එන්නේ එන්නේ භාවනා කරන්න කරන්න නැගිටින්නේ මේ කිසියම් රණ්ඩුවකින් මේ කිසියම් විරුද්ධතාවයකින් මේ කිසියම් පවතින දේට විරුද්ධ යෑමකින් කවදාකවත් අපිට සත්‍යයට යන්න බෑ. ඒ නිසා ওই සම්මත කරගත්ත කට්ටිය සම්මතේ කරගත්තාවයි. අපි ඒක අනුව ජීවත් වෙනවා මේ සම්මුතියේ ඉන තාක්කල්. නමුත් ඒක නෙමෙයි પરමාර්ථය. પરමාර්ථයක් තියෙන. කියලා මේ බබාලගේ සෙල්ලංගයකට ගියාට පස්සේ බබාලා කතාවෙන් කතා කරලා ඒ සෙල්ලංගෙදිට අමුත්‍යක් විදිහට ඉන්නවා විසක්කා බබාලත් එක්ක වැඩ කරනකොට වැඩි හිටිය වශයෙන් පෙනී හිටින්නේ නැහැ. ඒ වගේම වවුලයි ගෙදෙට්ට ගියාට පස්සේ විශේෂයෙන් වැවිලි ගෙදෙට්ට ගියාට පස්සේ වවුල මට පුටුවක් ඕන කියලා කියන්න යන්නේ. ඌ දන්නවා එතන ගියාම එල්ලිලා තමයි ඉඳ වෙන්නේ කියලා. කිසිම තැනකට ගියාම මොනම අයිතිවාසිකමක්වත් இல்ல නැහැ. මොකද සෑම අයිතිවාසිකම් සත්‍යකින් වෙන්නේ මොකද්ද කම්පනයක් තමයි. හොඳට දැනගන්න ඌව නැතුව ඒ පිරිසත් එක්ක සාමීචිපන්නව. ඒ පිළිසත් එක අවිරුද්ධව. ඒ දේත් එක හිටියට පස්සේ ඒගොල්ලෝ ගාව කිසි ලකුණක් ඉතුරු කරන්නේත් නැහැ හිටියයි කියලා දන්නේත් නැහැ යන්නේකයි තියෙන්නේ. අන්න ඒ විදිහට සෑම සිද්ධියකදීම ඒ අන්තවාදී තත්ත්වයට යන්නේ නැතුව මැදින් ගිහිල්ලා කිසිම ලකුණක් ඉතුරු නොකර යන්න තියෙන පාර තේරුම් ගන්න නම් තේරුම් අරගන්න ඕනේ රහසත් ඒකට අවශ්‍ය අඩුම් කඩුම ටිකත් ඒකට අඩුම අවශ්‍ය කරන ඒ ශිල්පයක් Taman තුලමයි තියෙන්නේ මොන්නම දෙයක්වත් පපෙන් පරිබාහිර නැහැ. අවශ්‍ය කරලා තියෙන මේවා එකලස් කරගන්න එකයි. එකලස් කිරීම සඳහා කිරීමක් නෙමෙයි අතරම තියෙන්නේ එකලස් වෙන්න ඇරලා බලන්නේ දෙilla. ඒ නිසා මේකට විපස්සනා කියලා කියනවා නැත්නම් ඒ සබ්බාසව වගේ සූත්‍ර තියෙනවා දස්සනා පහතබ්බා. මේක දිහා බලන්නේ දීමක් අර අපි ඉංග්‍රීසි කියන මොනිටර් කරනවායි කියනවා. වෙන දේවල් දිහා බලනකොට අපිට තේරෙනවා දැන් සුලිසුණකට දෙන්නේ, නියගයකට දෙන්නේ, වැස්සකට දෙන්නේ කියලා අපි කාලගුණය හසුරවන්න බෑ අපිට. නමුත් කාලගුණය නිරීක්ෂණය කරලා අපිට කියන්න පුළුවන් මෙන්න මේ පැත්තට යන්න කියලා. ආන්න වගේ Taman තුල ඇති වෙන ඒ දේවල් අර අභිප්‍රමෝදයන් හිත ආවට පස්සේ තේරෙනවා අපිට යම් තාක් දුරට ස්වභාවයට යnderලා ඉන්න පුළුවන් නම් ඒ තාක් දුරට චිත්ත පීඩා අඩුයි පරිසර දූෂණය අඩුයි නිරීක්ෂණය විචාල වශයෙන් කෙරෙන්න වෙනවා කිසිම දෙයකට විනිශ්චයකට යන්න ඉස්සෙල්ලා මේ නිරීක්ෂණය කරන ගතිය ඒ චින්තාමේ වැඩක් එහෙම නැත්නම් චිත්තානුපස්සනාවට අයිති වැඩක්. නමුත් ඒක අර කායනුපස්සනාවෙන් වේදනානුපස්සනාවෙන් කීකරු කරගත්තේ නැති හිතකට කල්පනා කරලා කරගෙන වැඩක් නැහැ. කල්පනා කරලා ගණ්ඩත් පුළුවන් වගේ පේනවා. නමුත් ඒක හුදු මේ චින්තාමේ පමණයි. නමුත් මේ කතා කරන්නේ චින්තාමේ නෙවෙයි. අත්දැකීමෙන්ම යන්න පුළුවන් එකක්. අන්නේ විදිහට අභිප්‍රමෝදේ නැත්තම් අර කියන විදිහේ අති ප්‍රමෝදය ආවට පස්සේ සරුවතනන්සේ සඳහන් කරනවා මෙන්න මේකට සමාදාහන් කියලා. මේක සමව පැවැත්වීම. මේකට ඕනෑට වැඩිය පඬිතුකම් කරන කෙනෙක් අවුල් කරගන්නෙත් නැතුව ඕනෑට වැඩිය ලේසියෙන් ලැහැල්ලු අතින් අල්ලන්න කියලා මේක ගිලිය ගන්නෙත් නැතුව සමසිත පවත්වමින් මෙන්න මේ ඇති කරගත්ත සමතුලිතතාවයේ දිගට ගෙනියන එකමයි අත්ත වශයෙන් කියනනම් ආනාපානය කරනකොට ඒ ආනාපානය ගෙවිගෙන යනකොට බාධා නොකර සිටීම. ඒ වගේම වේදනා මතිමුත් සුඛ වේදනාවක් ආවා දුක්ඛ වේදනාවක් අනුවත් බාධා නොකර ඉඳලා ඒකේ මුලමඳාග දැකලා එව්වාගේ නාටවිලි නාටකම් ඔක්කොම ඉවරනට පස්සේ මතුවෙන අදුක්කම සුඛයට පුරුදු කරන ගන්න ගතියම නැවත නැවතත් එකම දේ නැවත නැවතත් කිරීමෙන් ඉවසීමෙන් නැවත නැවතත් කිරීමෙන් අර තිරේ එක එක අරින්න වගේ රතුරුණ ගෙඩියක පොත්ත ගලව ගලව ගලව ඉතාම සියුම් තැනට අපි යන්න වගේ ඇතුලෙන් ඇතුලට යනකොට තේරෙන පටන් අර ගන්නවා මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා මේ මුළු ලෝකෙම මනෝ පුබ්බංගමයි රූප ධර්ම නැතුව නෙවෙයි මනෝභංග කියන්නේ රූප ධර්ම නැතුව නෙවෙයි. නමුත් රූප ධර්ම නටවන්නේ හිත කෙලසුනොත් තමයි. හොඳට හිත පිරිසුදු කරගත්තට පස්සේ ඔය පට ව්‍යාපෝ තේජෝ වායෝ මොන්න බණපද ගැහුවත්, බෙරපද ගැහුවත් නොනට එහෙම නැත්නම් නොසැලී ඉන්න පුළුවන් ගතියක් තියෙනවා කීකරු හිතට. ඒ වගේම මනෝසෙට්ටා. මනසමයි ශ්‍රේෂ්ඨ. නමුත් අපි මේ භෞතික ලෝකයේ භෞතික දියුණුවක් ගැන කතා කරනකොට අපි කොච්චරක් මනස පැත්තක දාලා තියෙනවද කියලා බලන්න. අපි හිතන්නේම දේශපාලන ආර්ථික සහ සමාජික දියුණුව. මේ එකකටවත් කැවුත්තක් නැහැ. සේරම වේලිච්ච දේවල්. ඉතින් මේක දිගේන කට අරගෙන අපි මේ මනුන් කිරුම් හොයාගෙන දිගින් දිගට යන්න හදන. ඉතින් කියනවා මේ ඔච්චර මේ මහා මහ ලෝකෝට මේ හිත දියුණු කරනවා අනේ මේ කියන විශාල ධර්මතා තියෙනවනම් ඇයි ඔය බුද්ධඝන් තියෙන රටවල් දුප්පත් වෙලා තියෙන්නේ කියලා. බුද්ධඝන් නැතුව තියෙන රටවල් මෙච්චර දියුණු වෙලා තියෙන්නේ කියලා. ඉතින් හොරගම්මෙන් පේන හැවුවා වගේ ඒගොල්ලම හදාගත්ත උපමාන දිගේ ඒගොල්ල පෙන්වන ඒගොල්ල ලොකුයි කියලා. අපි හදාගත්ත උපමාන දිගේ කවුරක්වත් බලන්න යන්නෙත් නැහැ වා මුල්ලට විසිකොල්ල දාන. අපිට ඕනකමකුත් නැහැ කාටවත් එක රණ්ඩු කරන්න. ඉතින් ඒක දවසකට නිකන් උපමාවක් වශයෙන් කියනවා. ඒක දවසක රාජ්‍යයක රජුරවන්ට හැදුනලු ඉෂේකක් උබන්. ඉතින් ඒ ඔක්කොම හොයලා බැලුවලු හැම කෙනෙක්ම බැලුවට බැලුවට බැලුවට ලෙඩේ අහුවෙන්නේ නැතිව. ඉතින් පස්සේ රාජකීය වෛද්‍යවරයාත් බලලා පස්සේ පූජිතයා මොකක් හරි ඒ ඉන්ද්‍රජාලයක් කරලා නැත්නම් ඒ গুপ্ত කර්මයක් කරලා කිව්වලු සතුටින් ජීවත් වෙන මිනිස්සුගේ කමිසෙ ඉල්ලගෙන ඇවිල්ලා අඳින්නේ කියලා. විපස්ස රජුරෝ ඇතුල් වල මාලිගාවට පණිඩියක් කරලා කට්ටියට කවුරු හරි මේ මාලිගාවේ සතුටින් ඉන්න කෙනෙක් ඉන්නවද කියලා අනේ එක එක්කත් නැතිලු. ඊට පස්සේ ඉතින් රජුරන්ට හරි ලැජ්ජයි මොකද රාජකීය පවුල එක එක්කත් නැහැ සතුටින් ඉන්නේ කියලා. කමන්නේ කරන්න දෙයක් නැහැ ඇතුල් නුවර පණිඩියක් කරේවලු. ඇතුල් නුවර කිසි කෙනෙක් නැතිලු. තුන්වෙනි දවසේ පිට නුවර පණිඩියක් කරේවලු. කියන්නේ මාලිගාවේ ප්‍රාකාරයෙන් පිට කිසිම කෙනෙක් නැතිලු. රජුරණ තේරෙන පටන් අරගත්තලු දැන් මේක අලි කෙලියක් කොන විදියකින්වත් සතුටින් ඉන්න මිනිහෙක් හොයන්න බෑ. ඊට පස්සේ කළු පසල් දනව් වල අනබෙරකාරය විතත් කරාලු පුළුවන් තරම් අනබෙරේ දැයින්ටි රට රාජ්‍යයට යන්න පටන් ගත්තලු සතුටින් ඉන්න කෙනෙක් ඉන්නවනම් මේ රජුරණ බේතකට ප්‍රතිවාපයට ගන්න වෙනවා එන්න කියලා. ඒ දවසක් ගොවියෙක් කැන්දාය කුමරු වැඩ කරලා මිනිහා අමුරගෙඩියත් හොදලා ඇඳගෙන නගුලත් හොදලා කරේ තියාන මිනිහා විසිල්ලක් ගහගෙන ගෙදර යන ගමන් මනබෙර කාලෙක ඇවිල්ලා කිව්වලු අසව් අසව් අපේ මහරජොත්තමයන් වහන්සේට භයානක රෝගයක් හැදිලා තියෙනවා. ඒ රෝගේ සනීප කිරීම සඳහා සතුටින් ඉන්න කෙනෙක් මාලිගාවට ගෙනියන්න කියලා තියෙනවා. ඉන්නවනම් කියපන්. ඊට පස්සේ ආරෝහ කිව්වලු ගිහිලා කියපන් මම සතුටින් ඉන්නේ කිව්වලු. එහෙම හරියන්නේ නැහැ. එහෙනම් අනබෙරේ නතර කරනවා කියලා. නතර කරොත් තමුන් නැහැට යන්න වෙනවා රාජමාලිගාවට කියලා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මම සතුටින් ඉන්නේ කියලා. ඒ රාජ්‍යරණ බණ්ඩයක් ආවලු රාජධානී එකෙක් ඉන්නවා කියලා සතුටින්. ඉතින් බොහෝම සන්තෝෂයෙන් ඌ රාජසභාවට කැඳවලා කිව්වලු අනේ නමුන්නාංශ වගේ එක එක්කත් මේ රටේ ඉන්න එක සතුටුයි අනේ මට ෂර්ට් එක දෙන්න කිව්වලු මට ෂර්ට් නෑ කිව්වලු. කවදාක ෂර්ට් එකක් අඳලා නෑ කිව්වලු. ඒක තමයි ඌ සතුටින් ඉඳලා තියෙන්නේ. ඒ නිසා අපි ඔය හිතන ඔක්කොම රාජධානි වල බෙර ගහලා බලන්න එක එක්ක සතුටෙන් ඉනවද කියලා? එක එක්කත් නෑ. ඒකයි ඔය කට කනේ තියෙන hina වෙලා ෆොටෝ පෙන්ලා තියෙන්නේ. ඔය පෙන්නුවට ඔය එකකවත් සතුට නෑ. තියෙන්නේ හිස් කොඹ. ඕන නිසා හෙන ගහච්ච සෝම් පිටනේ විතරයි. සතුට තියෙන්නේ වෙන කොහෙද? ඒක මනින්න උපමානයක් මෙලෝ එකෙක් තාම හොයලා නෑ. අපි මේ මනින්න හදන්නේ දල ජාතික නිෂ්පාදනය. ඒ වගේම එක්කෙනෙකුගේ වාර්ෂිකයට හම්බෙන ඩොලර් ගාන ඒ උන්දලාගේ උපමාන. එකකින්වත් මේක මනින්න බෑ. ඒ වගේම තමයි මේ සතුටට යනකොට අපි ඔය කියන අභිප්‍රමෝදයට යනකොට කවදාකවත් ඒක පිළිඹු කරන්නේ ඒ කාටවත් කියා පාන්න යන්නෙත් නෑ මොකද දන්නවා ඒ පුද්ගලයාට සංවේගය පහළ වෙනවා අනේ කවදද මිනිස්සු මේක තේරුම් ගන්න. දැන් දරුවචනන්සේ බුදු වුණාට පස්සේ බන නොකියන්න මොකයි තීන්දුව කෙරුවේ? අපි දන්නවනේ ධාරාසංඛ්‍ය කල්පලක්ෂයක් බුද්ධෝහම් බෝධිස්සාමි මුත්තෝහම් පෝචේ පරේ තින්නෝහම් තාරිස්සාමි සංසාරෝගා මහබ්බයාකී කිය මේ සංසාරේ ගැම්ම ගත්තේ කොහොමද බුදුවන්නේ මේ මම අනික්කත්ව බුදු කරවන්නේ මේ මුදින්නේ මේ මම අනික්කත්ව මුදන්නේ මේ ඊතර වන්නේ මේ මම සීල සත්‍යෝ ඊතර කරවන්නේ මේ මේ සංසාරෝගේ මහබ්බයයි කිය. නමුත් මේක දැක්ගත්තට පස්සේ තේනවා කිසිම කෙනෙක් මෙවැනි පාරක් හිතන්නෙත් නෑ තේරුම් ගන්නෙත් නෑ යන්න කැමැතිත් නෑ ඒක නිසා මේක කියලා වැඩක් නෑ කියලා හිතනවා ඒ තරමටම අපි හිතාන ඉන්න තර්කෙට අපි හිතාන ඔය සාමාන්‍ය දැනුමට අපි හිතාන මොනම දෙයකින්වත් මෙතෙන්ට එන්න බෑ මේක නැතුවත් බෑ වෙන විදිහට කියන අපිට සුතමේ නැතුව චින්තාමේ නැතුව මෙතෙන්ට එන්න බෑ මො ගිය කෙනෙක් කවවම කවදාකවත් මෙවැනි දෙයක් පොතකින් කියන්න බැරි බවත් මෙතෙක් අපි ඉගෙනගත්ත ධර්ම අත්දකපු දේවල් මේකට තුඩු දීමක් යොමු කිරීමක් කරුවා මිස කිසිම දෙයකින් මේක නිර්වචනය කරන්න බැරි බව තේරුම් ගන්න. එනිසා අපි කියනවා ධර්ම ගැඹුරුයි කියලා. අපි කියනවා ධර්මය ගැඹිරයි කියලා. ඒ ගැඹිර මොකද සංසාරයක් පුරා මේකට අකුල් හලප එක තමයි අපි කරේ. මෙවැනි විවේකයකට මෙවැනි නිස්සද්ද භාවයකට මෙනි ඇඟිලි නොගසහායි ජීමේ ගතියකට යන දෙයට යන්න ඇරලා බලා ඉන්න ගතියකට කරණ දෙනසෝ මම ඉන්නකොට ඕක කරණ දෙන්න බෑ මම නම් මෙහෙමයි කියලා අර කවුල් කරපේකමයි කරේ නැතුව මේකේ කිසි ගැඹුරක් නැහැ කොයි වෙලාවෙත් තියෙන ප්‍රകൃතියක් මෙතන තියෙන. මේකට ඇඟිලි ගහන්න සංස්කරණය කරන්නේ නැතුව ඉන්න ගතිය එන්න තමයි මේ චිත්තානුපස්සනාදී මතක් කරන්නේ අභිප්‍රමෝදයන් චිත්තං සමාදාහං චිත්තං මෙතෙන්ට ගියොත් ගියාට පස්සේ ඒක බාධා නොකර යන්න ගියාට පස්සේ ඒ පුද්ගලයාට තේරෙනවා මේ ජීවිතේ විමුක්තියක් කියලා එකක් තියෙනවා. මොකද්ද? මේ తాවකාලිකව ලැබපු මේ දේ තමයි අපේ හැබෑ නිවන. මේකේ විකෘතිය තමයි මේ ඉඳුරන් හා බැඳිච්ච එතන ධානය හා සම්බන්ධ වෙච්ච සැප. ඒව අවශ්‍යයි. ඒව අවශ්‍ය නැහැ කියන බෑ. නමුත් ඊට වැඩිය හොඳ දෙයක් තියෙන බව. හොඳින් වඩා හොඳ වෙන් කරගෙන ඒක ප්‍රතිපදාව කියලා කියන්නේ හොඳින් වඩා හොඳ වෙන් කරන කද්දාකවත් සතුටටපත් වෙන්නේ නැතුව අසන්තුට්ඨිතව අපපටිවාණිතව හැරලා ආපහු බලන්න නැතුව මට දැන් ඇති කියලා මොකද මේ උනේ කියලා බලන්න නැතුව ඉදිරියට යන ගතියක් ඕනේ මේ වගේ අභිප්‍රමෝදේ හිතක් දකින්නේ කාම වස්තු පිළිබඳව සන්තුට්ඨිතාවේ තියෙන්න ඕනේ. ඒව කවදාකවත් මේ වැඩි කරලා කරන්න බෑ. නිසා ආමිෂේත සන්තුට්ටි භාවයත් මේ නෛර්යානික අත්දැකීමට අසන්තුට්ටි භාවයත් ඇති කරන්නේ. අන්නේ මේ යනකොට යනකොට තේරෙනවා මේක ප්‍රඥාවන්ත සායන් ධම්මෝ නායන් ධම්මෝ පඤ්ඤා දුප්පඤ්ඤාස කියලා කිව්වේ මේ තර්කයට හිතලා බලලෝ සාමාන්‍ය තියෙන තර්ක ඥාණයෙන් අල්ලන්න බෑ. ඒ වගේම මේ තව තැනක සරුවත් යන සඳහන් කරන විශේෂම අනුරුද්ධ සූත්‍රය වගේ එකක පపంచ නිප්පපංච රාමස්සාය නිප්පපංච රාමස්සායන් ධම්මෝ භික්කවේ නිප්පපංච රතිනෝ ධම්මං නායන් ධම්මෝ පపంచ රාමස්ස පపంచ රතිනෝ කියලා. ප්‍රපංච කරනවා කියලා කියන්නේ මේ දේවල් මතින් තණ්හාමාන දිටි වඩන මොන්නම මිනිහෙකුටවත් ධර්මය අවබෝධ කරන්න බෑයි කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් දන්නවා මේ දේවල් කියලා කියන්නේ කෙලෙස්. ඒ කෙලෙස් මත තණ්හාමාන දිටි වඩනවා මට රාගය, ద్వේෂය, මෝහය වේවා කියලා එයාට නිවන් දකින්න බව මම ඔප්පු කරලා දෙන්න ඕනේ. නමුත් සත්පුරුෂ සූත්‍රයේදී සරුවචනංශ හොඳට පෙන්නනවා කුලවතෙක් පැවිදි වෙලා කුලවන්තකම නිසා ඒ මිනිස්සයා අදහසක් ඇති කරගත්තොත් මේ අනික් කට්ටිය පැවිදට තියෙන අඩු කුලේ මිනිස්සු මම විතරයි මේක කුලවන්තයෙකුට ඉන්නේ ඒක නිසා මම මේ අනික් ඇත්තෝ මං විතර හොඳ නැහැ මම මේ කුලයක් තියාගෙන අවිල පැවිදිලා කියලා යාට ඇති වෙනවා නම් මම උසස් අනුන් පහත් කියලා සරුවචන්සි කියලා තියෙන එක අසත්පුරුචයි. ඒ මිනිස්යා මේ නිසාම පිරිහීමකටපත් වෙනවා. ඒ මොකද කුලවන්තයන්ට නිවන් දකින්න පුළුවන් ඒ දුකලවන්තයන් නිවන් දකින්න බෑ කියලා දෙයක් නැහැ. කුලවන්ත උනාට කෙලස් කැපිල්ලක් වෙන්නේ නැහැ. වැඩෙන්න ඉඩ තියෙන. ඒ නිසා කුලේ සම්බන්ධ කරගෙන උසස් පහත් කරන එක නාසප්පුරුෂයි. පැවිද්දෙක් විශේෂයෙන්ම කුලිය තිබුණත් මේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා විශ්වාස ශික්ෂා වලින් තමයි නිවනට යන්න පුළුවන් නේ කියලා. කුලේ පැත්තකට දාලා තමන් සීල සමාධි ප්‍රඥා වඩනවනම් එයා සත්පුරුෂයි කියලා. ඊට පස්සේ කියනවා බහුසුත ස්වභාවයේ තිබුණට බහුසුත උනාට පස්සේ මම බහුසුතයන් ගොල නැහැ කියලා ප්‍රපංච වඩනවනම් තණ්හාමාන දිටි අසත්පුරුෂයි. බහුසුත භාවයේ තිබුණට වැඩක් නැහැ සිල් දකින්න ඕනේ. සමාධිමත් වෙන්න ඕනේ ප්‍රඥාවන්ත වෙන්න ඕනේ කියලා. බහුසුත භාවයේ පැත්තක තියලා සීල සමාධි වඩනවනම් සප්පුසයි කියලා. ලස්සන ගොඩාක් කියන සරුවචාන්සේ එතනදී මේ දුතාංග ධාරීව විනය ධරව ධර්ම ධරව ඔය එකම දෙයකින්වත් කවුරු හරි හීනකින්වත් හිතනවනම් මම අරයා වගේ නෙමෙයි මම උසස් එයා එහෙම නෙවෙයි එයා පහත් ඒක නිසා මම ශ්‍රේෂ්ඨයි කියලා ඒ සෑම දෙයක තර්ක සහිතව සරුවත්ංශ පෙන්නනවා ඒ මනුස්සයා ඒ ගුණෙන් උසස් වුණාට අසපුරුසයි ඒ මොකද එයා තණ්හා මාන දිටි වඩලා ඒක කෙලෙස් පැති කරන ධර්මයක් වඩපත් වෙනවා. ඒ බහුසුත භාව තිබුණා ධර්මදර වුණාට විනයදර වුණාට නිවනට යොමු කරන්නේ නැහැ. ඒක ගෙනියලා සඳහන් කරනවා සිල්වන්ත උණයි කියලා. මම උසස් අනික් අය පහත් කියලා හිතනවා නම් ඒ පුද්ගලයාටත් ධර්මය අවබෝධ කරන්න බෑ කියලා. සීලේ නිසා හෝ අත්ත්ුක්කංශන පරවම්බන ඇති කරනවා නම් අනුන් උසස් අනුන් පහත් මම උසස් කියලා ඒ පුද්ගලයාට බෑ කියලා කියනවා. එයාට ඒක සීල වෘතයක් බාටපත් වෙනවා සීලබ්බතයක් බාටපත් වෙනවා සංයෝජන ධර්මයක් බාටපත් වෙනවා ඊට පස්සේ සඳහන් කරන ප්‍රථම ධානය ලැබුවත් යම් කිසි කෙනෙක් හිතනවා නම් මම උසස් මයිත් එක්ක මේ භාවනා පන්තියට ආපු සීරගේ මං විතරයි ප්‍රථම ධානය ලැබුවා අනිකොට ලැබුවේ නෑ ඒගොල්ලෝ මොඩේ ඒගොල්ලෝ මේ පාපතරයෝ කියලා ඒකත් අසප්පුරුසයි කියලා තියෙනවා මොකද ඒක ලැබුවත් ලැබපු ධානයේ මත හෝ ප්‍රපංච කරනවා නම් එයා ධර්මයෙන් ඈත් වෙනවා ද්විතිය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය, පංචම ධානය අරුප ධානය 1 2 3 4 8 දක්වාම ගෙනියනවා ਸਰවඥයන් සඳහන් කරනවා. ඉච්ඡර උසස් සමාධියක් ලැබුවත් යම් කිසි කෙනෙක් හිතනවා නම් මෙවැනි උසස් සමාධිය ලැබු මම උසස් එච්චර ලැබු නැති කට්ටිය පහත් කියලා ඒ අත්ුක්කංශන පරවම්බන නිසාම ඔහුට ඒක ප්‍රපංච වෙනවා යේන යේනයි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා කියලා යමක් යමක් පිළිබඳව කෙනෙක් කල්පනා කරනවා කෙලෙසයිතෝ ඒ නිසාම ඒ පුද්ගලයා වෙනස් දෙයක් බවට පත් වෙනවා. ඒ සිද්ධියත් වෙනස් දෙයක් බවට පත් වෙනවා කියන්නේ. ඒ නිසා මේ සෑම ගුණයක්ම වඩන්න ඕන. කුලවන්ත වෙන්න ඕනේ, ධනවන්ත වෙන්න ඕනේ, රූපවන්ත වෙන්න ඕනේ, සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕනේ, බහුසුත වෙන්න ඕනේ, බලවෙනි ධානය ලබන්න ඕනේ, දීශීලවන්ත වෙන්න ඕනේ, ත්‍රිවෙනි ධානය ලබන්න සෑම දෙම ලබලා. ඒ එකක්වත් මමය මාගේ ආත්මය කියලා කියන්නේ නැතුව මේ සියල්ල මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කියන්නේ නැතුව කවදාකවත් අර චිත්ත චිත්තානුපස්සනා මට්ටමේදී සංඉන්දියාවක් ගන්න බෑ. ඒ නිසා මෙතෙන්දි හුඟක් වැදගත් වෙනවා මේ ප්‍රපංච එහෙම නැත්නම් මේ මොකකින් හෝ මොන්නම පැත්තකින් හෝ කරලා මේ මම මේ මගේ මේ මගේ ආත්මය කියලා අපේ මේ ඔළුව උසන් හදන සක්කාය දිට්ඨිය ඔළුව උසන සෑම වෙලාවකම දැනගන්න පුළුවන් නම් ඒකට වෛර කරන්න එපා. වෛර කරපු ගමන් කිපෙනවා. එයා මේ විකෘති ඇති කරනවා. එන එන තැනදී. ඒක නිසා හුඟා පරිසං වෙන්න ඕනේ. අපි මේ වෙනකොට කතා කරලා තියෙනවා සීලාන්ත වෙනකොට, සමාධිමන්ත වෙනකොට අපි නුරුස්නා ගති පහළ වෙනවා. අපි ළඟ වෙනද නැති කෙලෙස් ධාරාවල් පහළ වෙන්න පටන් ගන්නවා. අන්නේ පහළ වෙන සෑම වෙලාවකම. ඒ වගේම එහෙම නැතුව හොඳට හිත සමාධිය පිළිබඳව සතිය පිළිබඳව ශීලයේ පිළිබඳව Tamanට ආඩම්බර වෙනකොටත් මතක තියාගන්න මේවා සේරම ප්‍රපංච වෙන්න ඉඩ තියෙනවා. ඒක වැඩ කරන්නේ වංචනික ස්වභාවයෙන්. ඒ සෑම දෙයක්ම චිත්තානුපස්සනාවට බාධා කරනවා. ඒ මොකද කායනුපස්සනාව වෙලාවේදී මෙයා තේරෙන්නේ අපට. වේදනානුපස්සනාව වෙලාවේදී සමහර විටක ටිකක් තේරෙනවා. චිත්තානුපස්සනාවේ තමයි ඔලූසන වෙලාව. ඒක මේ මොකද ඒ ප්‍රපංච වලට ආසන්න කාරණාව සංඥා. ඉතින් අර වේදනානුපස්සනාදී සංඥා චේතනා දෙක සංඥා වේදනා දෙක සංසිඳනකොට සංසිඳනකොට මේ ප්‍රපංච ඇති කරන හැටි කොයි දෙයකින් හරි හැම පැත්තකින්ම මේ Taman තමයි මම තමයි මගේ තමයි මගේ ආත්මය කියලා උසස් කරන්න හදනකොට ඒක හැබැයි හිතන්න එපා එහෙම හිතන එක අකුසලයක් කියලා. ඒ කෙලෙස් මුලක් පමණයි. අපි දැන් කරගෙන ඉන්නේ මේ කෙලෙස් මුලට පොහොර දාගෙන යන්නේ. ඉතින් මේ පොහොර දාන තාක්කල් කවදාකවත් වෙන්නේ නිප්ප පංච තත්වයක් ගන්න බෑ. ඒ නිසා අපි අපේම ළඟාවීම් දක්ෂකම් උසස් කර සැලකීම සත්පුරුෂ ගතියක් වශයෙන් සලකනවා. නමුත් මෙතෙන්දී යනකොට උසස් කරන්නත් එපා පහත් කරන්නත් එපා. ඒව ඉව්වා වශයෙන් සලකන්න දැනගන්නකොට තමයි මේ ආධ්‍යාත්මික ජීවිත තල තුනකමක්. එහෙම නැත්නම් කවදාකවත් කිසි කෙනෙක් එක්ක ගැටුමක් ඇති නොකරගෙන ධර්මයේ දිගේ යන්න පුළුවන් ගතියක් එන්නේ මේ ප්‍රපංච தත්ත්වය දැනගන්න. ඉතින් ඒක දැනගන්න හරීම අමාරුයි ගොරෝසු කෙලස් තියෙන කෙනා. හුඟක් තුනී කරන තුනී කරලා කරලා කරලා ඒත් Taman ගැළවිලා නැති බවත් මොකද හේතුව මේ කෙලස් තුනී කරගත්ත එක මතත් නඹුවක් ඇති කරගන්න. নানা ආකාර විදිහට මේ භාවනා ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. ඒ වෙන්න වෙන්න වෙන්නේ මොකද්ද? අර මම ආයනයේට පොහොර ලැබිලා කන්නේ ඒක පිළිබඳව සැලකිල්ලක් ගන්නේ ඇත්ත ඉතින් සාරුවච්ච වචනේම තමයි ඉස්සර කරන්න තියෙන්නේ. කල්යාණ මිත්‍ර ආශ්‍රය විතර නම් වෙන මොකක්වත් ඇත්තේ නැහැ. කවදාකවත් පිරිච්ච කල සැලෙන්නේ නැහැ. අඩු කලමයි සැලෙන්නේ. ඒක නිසා අපි උත්සාහ කරන්න ඕනේ කොහොම හරි. Tamanට වඩා ගුණවන්ත කෙනෙක්, Tamanට වඩා සිල්වත් ගුණවත් කෙනෙක් ඇසුරු කරමින් එතකොට කොහොමද මේ ගුණ චර්ිතේ නඩත්තු කරන්න කියලා බලන්න ඕනේ. ඒ උපේන එකම උපේන එක ඇත්තටම වේ හොඳයි. ඒකේ නරකක් නැහැ. උපේන එක අමාරුයි. ඒක නෙමෙයි ප්‍රශ්නේ උපේන දේ රකින්න එක. ඊටාමත්ම සියුම් දේවල් අපි කිව්වොත් අපි වට ලෝකේ තියෙන වටිනාම මැණික උපයා ගත්තයි කියලා. උපයා ගත්ත දවසේ ඉඳලා මහ පුදුමාකාර ආරක්ෂා සංවිධානය දාන්න වෙනවා අපිට නිින්දයක් නැතු වෙනවා. මල්ල වාතයක් වෙනවා අන්තිමට. අර මොනවාක්වත් නැතුව අතරපතට හිඟාන කණේ කලීසි කියලා හිතෙනවා. ඒ වගේ මේ උසස් ධර්ම එනකොට එනකොට ඒවා රැකීම සඳහා අපි කොච්චර නියතමානී වෙන්න ඕනද? අපි කොච්චර යටහත් පහත් වෙන්න ඕනද? කිරි වදින්න වදින්න ගොයන් කරලා පහත් වෙනවා වගේ උඩට යන්න යන්න උණ ගහ ඔළුව පාත් කරගන්නවා වගේ ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා ඒක කරන්න කරන්න ලේසිම වැඩේ තමයි. බුදුරජාන් වහන්සේ කෙරේ අපරිමිත ගෞරවයක් ඇති කරගන්නවා. ධර්මයේ කෙරේ අපරිමිත ගෞරවයක් ඇති කරගන්නවා. සංඝයා වහන්සේලා කෙරේ නැත්නම් මේ බණ භාවනා කරන පිරිස කෙරේ පුදුමාකාර ගෞරවයක් ඇති කරගන්නවා. ඒ වගේම තමන් රකින්න සීලය කෙරේ පුදුමාකාර ගෞරවයක් ඇති කරගෙන මෙව කැඩෙයි. බුදුහාමුදුරනේ නිග්‍රහ වෙයි. ධර්මයට නිග්‍රහ වෙයි. සංඝයාට නිග්‍රහ වෙයි. නිසා මම උලුස්සන්ට හොඳ නැහැ. අnder පාන්ට හොඳ නැහැ. අඟ ඉස්සර කරන්න හොඳ නැහැ කියලා එයාට හත් පහත් ගති ටික නැති වුණොත් කවදාකවත් මේ චිත්තානුපස්සනා ධර්ම නැත්නම් මේ ප්‍රපංච ධර්ම වංචනික ධර්ම වලින් ගොඩේන්න තමයි. ඉතින් අපි අර ඔලොමල කෙනා සිල් ගුණ නැති කෙනා හිතන්නේ මේ ඒ නිහතමානීකතම ගතිය නෝන්ජල්කමක් විදියට. බය අදුකමක් විදියට සලකන්නේ. ඒක නිසා අපේ අර ඥානාරාම බෙලුකු ස්වාමීන් වහන්සේ සඳහන් කර තිනවා මෙච්චර වැටි වැටි දුක් විඳ විඳ මේ භාවනා ජීවිතය ගත කරන්න කෙනෙක් උත්සාහ කරද්දී ඒ කියන්නේ නොදන්නා වූ ඇත්තෝ භාවනා පිස භාවනා පිසයි කියලා අර මනසට කෝචොක් කරනවා. අර මනසට විහිළු කරනවා. අද ලෝකයේ මේ බුද්ධ ආදී උත්මයන් වහන්සේලා විසින් කරු කටයුතු මේ ගඟ දිගේ ඉහළට පීන නැ මේ පිරිස දැකලා උද්ධාදී උත්මයන් වහන්සේලා සාදු සාදු කිව්වට පෘ탁ජනයා භාවනාකාරයෙකුට කෙලපිරිච්ච padikkamakට තරම්වත් සලකන්නේ නැහැ කියලා කියනවා. ඒක කවදාකවත් අපෙන් කාටවත් වෙන්න දෙන්න එපා. කවුරු හරි උත්සාහ කරනවා නම් අපිට කරන්න තියෙන්නේ ශක්ති ප්‍රමාණය බුදුන්ගේ தત્ත්වයේ තියලා ධර්මයේ தત્ත්වයේ තියලා සංඝයාගේ தત્ත්වයේ තියලා ඒ අතර උදව් කරනවා මිස මේකේ අඩුපාඩු දකින්නවත් ගියොත් අපිට සහ ගන්න. විශේෂයෙන්ම මේ මට්ටමට ගියාට පස්සේ පේනවා හරියට තුවාලේ වනමුකේ පාදපු කෙනා වගේ බොහෝම පරිස්සමෙන් ඕනේ ඉදිරියට යන්න මොකද අර තමන් කරගත්ත දේවල් නැත්තම් මේ විදිහට සක්කාය දිට්ඨිය මතු කරලා තණ්හාමාන දිට්ඨිය ඇති කරලා අරක පුස්කන්න ගන්න. පිළිල ඇති වෙන්න පටන් ගන්නවා. පිළිකාවක් බාටපත් වෙන්න ඉඩ තියෙනවා. ඒකට කාටවත් දොස් කියන්න බෑ. යුසස් ධර්ම වලට යන්න යන්න යන්න තාමත්ම නිහතමානීව. තාමත්ම මේ පෙළපති ආපු ගරුකට වේත්තන්ට ගෞරව කරගෙන කරමින් යනකොට යනකොට යනකොට අපිට තේරෙනවා මේ ආර්ය වංශයේ පැවතිච්ච ඒ ආර්ය ගති තමයි මේකට තියෙන කෙටිම මාර්ගය. ආර්යයන් ඇසුරු කිරීම නැත්නම් සත්පුරුෂයන් ඇසුරු කිරීම හරිය ධම්මේ කෝවිදෝ හරිය ධම්මේ සත්පුරුෂ ධම්මේ කෝවිදෝ හරිය ධර්ම ධර්ම සත්පුරුෂ ධර්ම ධර්ම ධර්ම දන්න අර ඒ පරිසරයේ වපසාරිය පුදුමාකාර වටිනාකමකට එනවා ඒ වගේම එකක් තියෙනවා ඒ මොකද්ද මේ පාර දත කාගෙන හරි අමාරුවෙන් හරි කෙරුවොත් පුදුමාකාර විදිහට ගුණවන්ත සත්පුරුෂ පුරුෂයන් ඇතුළට ඇදගෙන යන ගතියක් තියෙනවා ඒ කියන්නේ ධර්මයේ ඕපනයික ගතිය කියලා. එnde එnde එnde ඊටාම ගැඹුරු ධර්ම වලට ඒ gedෙට්ටම ගෙනත් දෙනවා. හොඳ කල්යාණ මිත්‍රෝ ඇසුරට අප්‍රප්ත වෙනවා. උපනයන ගතියක් තියෙනවා. එnde එnde එnde හොඳ වඩා හොඳකින් ප්‍රතිස්ථාපනය වෙනවා. අන්තිම බණ්ඩේ වඩා හොඳයි කියප එක එච්චර හොඳ නැහැ. ඊට වැඩිය හොඳ එකක් හම්බ වෙනවා. ආන්න එහෙම එහෙම වීගෙන යනකොට පේරෙන්නේ මොකද්ද? මේ සද්ධර්මයේ නෛර්යානිකයි. මේක අවුරුදු 2500 52ක් හරි 92ක් හරි ගත වෙච්ච එක හෝ ඒක සිද්ධ වුණේ හැතැම්ම දාස් ගානකට කියලා වුණාට ධර්මයේ නෑ කාලය සහ දේශය පිළිබඳව මායින් කිරිලා. අපේ හිත සූදානම් නම් ලෑස්ති නම් ඕනම වෙලාවක එක වෙන්න පුළුවන්. ඒ නිසා අපේ හිත නිතරම තියාගෙන ඉන්න ඕනේ. රහතන් වහන්සේ නමක් දැන් වඩි. ඒ නිසා මේක කය. හිත හොඳට පිරිසුදු තියෙනවා. හරියට පිරිසුදු කරලා පන්සලක් තියාගෙන ඉන්න හාමුදුර කෙනෙක් වගේ ආගන්තුක සංසමකර දෙන්න තමන්ගේ හිත කය ඒ වගේම අනික් හැම දෙයක්ම බොහෝම පිස්සුදොර නඩත්තු කරන යන්න ඕනේ. කොයි වෙලාවෙ මේක වෙයිද දන්නේ කියලා. කවදාකවත් පහීනකින්වත් තමයි තමන් නිග්‍රහ කරගන්න. කවදාකවත් එපා දෙස් දී ගන්න. කවදාකවත් එපා ප්‍රතිඵල බලාපොරොත්තු හරි තුච්චයි. හරි නිහිනයි. අපි මේ කරන්නේ කිරීමෙම උතුම් වෙන වැඩක්. ප්‍රතිඵල බලාපොරොත්තුවක් නෑ. ඒ නිසා අපේ උපරිම ප්‍රයෝජනේ උපරිම ආදර්ශය පාටේ විය යුත්තේ හැකි ශක්ති ප්‍රමාණෙන් හේතු සම්පාදනය කරන්න. හීනකින්වත් ඵල අපේක්ෂා කරන්න එපා. එතකොට අර උත්තරම භාවයේ හේතු සම්පාදනය කිරීම උත්තරම භාවයේ හේතුවක් වෙනවා. එනිසා අපි උපරිම උත්සාහ කරනවා අපි දන්න හැම පැත්තකම අනුග්‍රහ කරලා හේතු සම්පාදනය කරනවා මොනම විදිහකට මනින්න එපා මොනම විදිහකින්වත් ප්‍රතිඵල අපේක්ෂා කරුවේ නැත්නම් නිකං දේශනා හමාර කරමින් මට කියන්න තියෙන්නේ එතෙන් ගියාට පස්සේ නිකම් වැටෙනවා නිවන් දැක්කා වාගේ ඉතින් සියලු දෙනාට මෙහෙම වැටේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට ධර්ම දේශනාව මෙතන නැත කරන සියලු දෙනාටම සනසීමු දා වේවා කියලා මම ප්‍රාර්ථනා කොහමරි පැයකුත් විනාඩි 20ක් විතර කාලයක් ගත කරලා තියෙනවා. ඉතින් අපි ආරාධනා කරමු කාට හරි ප්‍රශ්න හෝ ප්‍රකාශන හෝ කිවිතු යමක් තියෙනවා නම් ඉදිරිපත් කරන විදිහට කරුණාවෙන් මතක් කරනවා. ලිඛිත ප්‍රශ්නයක් තියෙනවා මට කලින් දීප එකක් මේ සම්පජඤ්ඤ යන්නේ අර්ථය හොඳින් පහදා දෙන්න කියලා. කවුද කැමති මේ සභාවේ ඉන්න කෙනෙක් සම්පජඤ්ඤ පිළිබඳව සාමාන්‍ය අදහසක්වත් ඉදිරිපත් කරන්න? සම්පජඤ්ඤ යනු කුමක්ද? or clear comprehension. පැහැදිලි අවබෝධය. පැහැදිලි අවබෝධය කියලා. ඒ කියන්නේ සති සම්පජඤ්ඤය කියන්නේ සිහි නුවණ කියලා. සම්පජඤ්ඤය කියලා කියන්නේ නුවණ කියලා. ඒ වචන කඩලා කොට පෙන්වන්නේ ඤ කියන පදේ තමයි මේක රූට් එක වෙලා තියෙන්නේ. ඤ කියන්නේ ඥානීය නියෝජනය කරන එකක්. මේක උපසර්ග දෙකකින් මේ බල කැවිලා තියෙනවා ප නෑ සං පයන් නැයි සං කියන එකයි. පා කියන එක පෙන්වන්නේ ප්‍රකාශ කරලා පෙන්වනවා. ඒක තෙද ගන්න ඕන එක. ප කියන එකෙන් අදහස් කරන්නේ ප්‍රකට කරනවා ප්‍රකාශ කරනවා කියන එක. සං කියලා කියන එක අර්ථ තුනක් පෙන්වනවා. සොයන් කියන අර්ථය දෙනවා. හත්පසීම කියන අර්ථය දෙනවා. මේ මොහොතේම කියන අර්ථය දෙනවා. ඥානය මේක සාමාන්‍ය ඥානය අතිවිශේෂ ඥානයක් හාත්පසින්ම වැටෙනවා. Taman තුලින්ම මතුවෙනවා සිද්ධිය වෙනකොටම වැටෙනවා. ඒක නිකම් මේ පෙරපසු නොවි. කාල කාලාන්තරයක් නැතුව අකාලිකවම සිදු වෙනකොට තමයි සම්පජාඤ්ඤ කියන්නේ. අනික් ඒවා සාමාන්‍ය ඥාන. ඒ ඥානවලිමුත් අතිවිශේෂ ඥාන විශිෂ්ට ඥාන ප කියන එකෙන් සං සොයං සං සම්පූර්ණ සං එතනදීම නැත්නම් ලේපිටම අස්පනා පිටම. මේ නිසා සම්පජඤ්ඤය මේ ඉබේ සිදුවෙන එකක් කදාකවත් ගන්න බෑ. සම්පජඤ්ඤය ඇති වෙන වාතාවරණය තමයි සතියෙන් ඇති කළ දෙන්නේ. යම් වෙලාවක සතිය බොහෝ වෙලා පැවතුනොත් එතන සම්පජඤ්ඤය මතු වෙනවා. ඉතින් මේකට කියන්නේ කොරයි අන්දයගේ ගමන වගේ කොරාට ඇස් පේනවා ඇවිදින්න බෑ. අන්දයාට ඇවිදින්න පුළුවන් ඇස් පේන්නේ. ඉන්සන් සතිය මේ අන්දෙක් වාගේ හැබැයි හයිය තියෙනවා සම්පජඤ්ඤය කකුල් නැහැ يعني ඇවිදින්න බෑ නමුත් ඇස් පේනවා ඒ නිසා මේ කොරයි අන්ධයයි දෙන්න එකතු වෙලා කියනවලු දැන් උඹට ඇස් පේන්නේ නැති නම් හයියක් තිබුණාට යා ගන්න බෑ. දැන් මට ඇස් පේනකොට මට කකුල් නැහැ. ඒ නිසා උඹේ කරුවට මන් නගින්නම් කියලා. ඒක වෙලා උඩට වෙලා ඉඳගෙන සම්පජඤ්ඤේ සතියට කියනවා ඔතන වලක් තියෙනවා මෙතන ගලක් තියෙනවා මෙහෙම මේ ඵලයන් කියලා දෙන්නම ගිහිල්ලා උපයාගෙන හම්බ කරගෙන කනවා. ඒ වගේ තමයි සති සම්පජඤ්ඤේදී. ඊට වැඩිය පැත්තෙන් කියනවා නම් ඉදිකට්ටයි නූලයි වගේ නූලට කවදාහකවත් අපිට මහන්ට ඕන රෙද් දහලා යන්න කලින් කොඳු පෙට පෙලක් නැහැ. ඒ නිසා යා බොහොම මේ සුපාරි. ඉදිකට්ටට වෙලා තියෙන්නේ ඕන දෙයක් හරහා යන්න පුළුවන්. හැබැයි නැමෙන්න බෑ. යාත් නැමෙන්න බෑ. ඒ නිසා කරන්නේ රෙදි පොටවල් දෙක අල්ලගෙන ඉදිකට්ටේ තියාගෙන රෙද්ද නම ගන්න. නමල නමල ඇද්දට පස්සේ ඉදිකට්ට ගියාට පස්සේ සම්පජඤ්ඤය ඇවිල්ලා එතන හරියට ඕනේ ගැටේ දාලා යනවා. නිසා නූල ඉස්සරහ ඉදිකට ඉස්සරහ යනවා පිටිපස්සෙන් නූල ගිල වැඩේ කරනවා. ඉතින් මේ දෙන්න ඒ වගේ දෙන්නර දෙන්න එකතු වෙලා තමයි මේ කෘත්‍ය ඉෂ්ට කළා වෙන්නේ. ඒකෙදී අපි කල යුතු කොටස සතියටයි වැටෙන්නේ. කෙරෙන කොටස සම්පජඤ්ඤයටයි වැටෙන්නේ. ඉතින් අපි සාමාන්‍ය වෙලා තියෙන්නේ මොකද්ද? අපි සම්පජඤ්ඤය ඉස්සරහින් තියෙනවා සතිය පස්සෙන් තියන්න හදනවා. සමහරලාට අර ප්‍රතිඵලයට ලෝභ වුණාට කල යුතු දන්නේ නැති වෙනවා. ඉතින් ඒකකොට සම්පජඤ්ඤේ මේ ඇස් පේන කොරෙක් වගේ එහෙම තැම්පත් වෙනවා. නිසා සතිය උඩ තිබ්බ ගමන් කොරා මේ මේ අන්දයා උඩ තිබ්බ ගමන් යන නිසා සතියට ඇස් පේන්නේ නැති බව මතක තියාගන්න. සතිය කවදාවත් දේවල් තෝරන්නේ නැහැ. මේක හොඳ නරක අනම්මන නැහැ. දේට මූණ දාන එක විතරයි යා කරන්නේ. සම්බජඤ්ඤය තමයි පිටිපස්සෙන් බලන්නේ අවස්ථාවෙන් බලන හොඳ නරක වලගොඩලි හරි වැරදි ප්‍රමුඛතාවය සාමාන්‍ය දේවල් තෝරලා සතියට දෙන්න ඕනේ පාර හරි ගසලා දෙන්නේ සම්පජඤ්ඤයෙන් තමයි. ඉතින් සති සම්පජඤ්ඤ දෙක තමයි අපි මේ නොගිය ගමනක් යන්න අපට අත්වල සකස් කරලා දෙන්නේ. සතිය කියන චෛසිකයයි මානසිකාරය කියන චෛසිකයයි දෙක. මානසිකාරය කියලා කියන්නේ ඇටෝමේජකට ගිහිල්ලා අපේ අදහස යන්නේ කෝකටද කියන එක. දේවල් ගොඩාක් තිබුණාට එකවරකට අපිට එකයිනේ කරන්න පුළුවන් ගන්න පුළුවන්. ඒකට අපි අත දාන්නේ ඒකට තමයි අපේ මානසික ආරය යන්නේ. එතකොට අපි ඇහ කන දිව නාසය කය තිබුණාට එක වෙලාවට එකනේ වැඩ කරන්නේ එක්ක ඇහනම් කන. ඒක මොකද්ද කියලා ඒක බලන්නේ මොකද්ද කියන එක දහසක් දේවල් අතරින් හරියට තෝරලා දෙන්නේ මානසික ආරය. අර පොඩි උන්ට ඉඳුල් කට ගන්න අවස්ථාවේදී ඒ කියන්නේ පොඩි උන් කැමති හැමදේම වටේට තියලා පොඩි එකගෙන් නැල මැද තියෙන එක ඒක කරනවනේ දැන්ටත් මම දන්නේ මේ රටවල කරනවාද කියලා මම දන්නේ ඒක තමයි කරන්නේ ඉස්සර නිදු කට දාන දවස නිදු කට ගාලා ලුණු මිරිස් තියෙන මොනවාරි කවනවා ඒක දැන් නිදු කට ගන්නවා කියලා මම හිතන්නේ ඊට පස්සේ අර ලස්සන ලස්සන දේවල් පාට පෙට්ටියක් සෙල්ලම් බබෙක් ඔක්කොම ගෙලලා ඌ මැදින් තියනවා ගිහිබ්බට පස්සේ අර ඌ කවදාකවත් මෙච්චර දේවල් දැකන එක පාරට සහජාසයෙන්ම පනිනවා එකට සැලසුම් කළා නෙවෙයි පෙන්වන්නෙත් නෑ කලින්. ආන් ඒ වගේ තමයි ඒ දරුවා ඒකට පණින්නේ ගෙන ආපු ජම්මාන්තර ගතියකට. අම්මා දන්නෙත් නෑ තාත්තා දන්නෙත් නෑ අම්මා කියන්නෙත් නෑ මේක ගණින් කියලා. අන්න ඒ වගේ අපේ හිත මේ සිද්ධිය මේක දැකපු ගමන් කොයි කෙනාටද කොයි දේකට පණින්නේ කියන එක බලනකොට කලින් තීන්දුව වෙච්ච එකක් මේ. කලින් අපි රුචිආර්ථකම් අනුව ඒ තමයි මානසිකාරය තමයි මේ ඔක්කොම ලෝකෙ කොච්චර දේවල් තිබුණත් අපිට අදාළ කොටස වෙන් කළ දෙන්නේ මානසිකාරය තමයි. අන්නේ මානසිකාර්යය නුනුවලට වෙදුනොත් අයොන්ස වෙනවා. කියන්නේ අපිට අහේනි කර දෙයි. අපි දැන් රුචි උනාට දිවැඩිය කාලට සීනි කැපෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා කොහොම හරි හොරෙන් හරි ඒක අරගෙන කයන එක දක්ෂකමක් කිව්වද අයොන්ස මානසිකාට වැටෙනවා. ඒ වගේ තමයි අපි රුචි උනාට අකප දේවල් තියෙනවා. අන්න මේ දෙක තෝරගෙන නමුත් මේ මානසිකාර්යය හසුරවන්න පුළුවන් දන්නවනම් මෙයා තමයි මේ තීන්දුව කරන්න කියලා කොහටද ඉන්ඩිකේටර් එක යන්නේ කියන එක අපි දන්නේ ඒක සම්පූර්ණ දැන් සාමාන්‍ය ගත්තොත් එහෙම පෘථග්ජනෙක් ගත්තොත් අපේ න්‍යාය පත්‍රයේ කවම දාකවත් අපි දන්නේ කාගේ න්‍යාය පත්‍රයේද වැඩ කරන්නේ කියලා කිසිම කෙනෙකුට වග වෙන්න බෑ. කොයි වෙලාවෙ කොයි අතරේ ඇයිද කියලා කියන්න බෑ. අපි හිතනවා උනාට උදේ පාන්දර හැමදාම සැලසුම් ගහනවා. අද දවසේ මම මේ විදිහට කරන්න කියලා. නිදා ගන්න කියලා බලන්න කොයි එකද වෙලා තියෙන්නේ කියලා. සම්පූර්ණ හම්බයක්. ඒ කියන්නේ ඔය සාමාන්‍ය ගමේ ඇති කරන බල්ලෝ කියනවා උන්ගේ වලිගය උස්ස ගත්තාම පස්සපැත්තේ එළිය නිසා හරි ලැජ්ජාවෙල්ලෝ ඉන්නේ උන් ඉතරම සම්මන්ත්‍රණ දීලා කියනවා කවදා හරි කලිසමක් අඳගමු කියලා. කට්ටිය එකතු වෙලා හරියට සම්මන්ත්‍රණ කරනවලු. අනේ මොන හරි අසුචි පිටක් දැක් කරවතේ එක එක එක එක වතිවල දුවනවා ආයේ අරක මතක නැහැ. බල්ලෝ කලිසම් අඳිනවා වගේ කියලා තමයි කියන්නේ. ඉතින් අපේ වැඩත් බල්ලෝ කලිසම් හදේන වැඩ තමයි කියන්නේ. අපි විශාල සැලසුම් තමයි ඔය ජාත්‍යන්තර සම්මන්ත්‍රණ වල අර මේ කරන්නේ. කවදාක ෆූල් ප්‍රූෆ් සිස්ටම් එකකට තමයි යන්නේ. අන්තිමට මේ ඊයේ පෙරදා ආර්ථිකය කඩන වෙච්චාම එකම රත්තරන් වල කාර්යකටවත් බැරි වුණානේ. මොකද උනේ කියන්නේ? තාම දන්නේ නැතුළු යකඩ ගණන් බැස්සේ මොකද කියන්නේ? තාම කියන්නේ බැලු පෙට්‍රල් එක පාට බැස්සේ මොකද කියන්නේ? මොන්නම ආර්ථික විශේෂඥයෙකුට කරන්න බෑ. ඉතින් කියනවා මොකද්ද මේ මේ කරන සැලසුමේ මොකද්ද වෙලා තියෙන්නේ? ඊට පස්සේ මොනවා කිව්වත් අපි අනේ වගේ ඒ කියන්නේ අපි නිදර්ශන ගෙනාලා පැවට අපිත් එච්චරනේ. දවසේ වැඩක් තියෙන නිසා මානසිකාරය තමයි යෝනිසෝ මානසිකාරයේ ප්‍රධාන චෛතසිකය. ඒක නුවණ පැත්තට කියන යෝනිසෝ අනෝනියට කියන يعني තමන්ට අහෙනි අනුන්ට අහෙනි අයෝනිසෝ වෙනවා. සත්‍ය කියලා කියන්නේ එළඹ සිටීම මූණ දීම. යමකට එළඹ සිටීම උපස්ථානයේ සිටීම සත්‍ය වෙනවා. සත්‍ය නිසා මේ වහා කඩාපැනිබල නතර කරලා ඒක දිහා පොඩ්ඩක් බලලා අපි නිකන් project එකේ feasibility report කියලා කියන්නේ project එකේ මේ සක්්‍යතා වාර්තා හදනවා කියලා කියන්නේ project එක හදන්න ඉතල ඔක්කොම data collect කරනවානේ අවුරුදු ගණන් එතන ගිහිල්ලා collect කරලා කරලා තමයි plan කරන්නේ ඊට පස්සේ තමයි implement කරන්නේ ශක්්‍යතා වර්තාවක් වගේ තමයි සතියේ සිද්ධියට අදාළ තොරතුරු එකතු කරනවා මිසක කිසිසේත්ම තාම නැහැ plan කරලත් නැහැ implementation උත් නැහැ මම හතියෙන් තමයි පොඩි මේ ඩිස්ටන්ස් එකක් කරන් දෙන්නේ සිද්ධියත් එක්ක වහා කඩාපනින ගතිය වහා ප්‍රතික්‍රියා කරන ගතිය නැතුව මූණ දීමේ ශක්තියක් ඇති කරනවා ඔය ඇත්තටම හවත්තනාංශේ සඳහන් කරලා තියෙනවා මේ නකෝපනේ තම්බික්කවේ ඉච්ඡේව පත්තබ්බං කියලා. නකෝපනේ තම්බික්කවේ ඉච්ඡේව පත්තබ්බං කියලා කියන්නේ මහන්නේ කිසිම දෙයක් ප්‍රාර්ථනා කරපමණින් ලැබෙන්නේ නැහැ කියලා කියනවා. ප්‍රාර්ථනා කිරීම අපි ස්වභාවයෙන් කරන දෙයක්. ප්‍රාර්ථනා කරන දේ ලැබෙන්නේ අදාළ කුසලයේ ආපු දවසට තමයි. අදාළ මූල ද්‍රව්‍ය ටික ලඟ වෙච්ච වෙලාවට ඒක සිද්ධ වෙනවා. එදාට ප්‍රාර්ථනා නොකලා සිද්ධ වෙනවා. එනිසා උන්වහන්සේ කියනවා ඉච්ඡේව පත්තබ්බං කැමැත්තෙන් පත්විහක්කක් මේ ලෝකේ නැහැ. අපි හැම කෙනාම කැමති දේවල් වෙන නමුත් ඒකට අදාළ අපිට මූලද්‍රව්‍ය නැහැ. පින නැහැ. පොටෙන්ෂල් එක නැහැ. ඒක නිසා මේ ඒක මේ බුද්ධ හමුතු දැකපු ලෝක න්‍යායක් හැම කෙනෙක්ම ප්‍රාර්ථනාවක් ඇතුව තමයි ජීවත් වෙන්නේ. ඒක මොටිවේෂන් එකක් කරන අතර ඉස්සරහට යන්න උදව් වෙනවා. ඒක ලෞකික ලෝකේ නැතුවම බැරි දෙයක්. මොකද අතෙන්ට යනකොට තේනවා මේ ලෞකික නීති මෙතෙන්දි වළංගු නැහැ. මෙතෙන්දි ප්‍රාර්ථනා කරනවා කියන්නේම assumption එකක්. I am assuming, I am recognizing, I am මමත් ඒකත් එක්ක අඳුර ගන්න හදනවා. මම හරියට ඉස්සෙල්ලා මේ සෝවන් වෙන්න ඕනේ, මේ පරියන්කෙදිම සෝවන් වෙන්න ඕනේ කියලා කියනකොටම මම යා නිකම්ම පෝෂණය ලැබලා. ඒ නිසා කියනවා මූලධර්ම වශයෙන් මේ දාර්ශනිකව ඵල අපේක්ෂාව තුච්ච කරන්න. ඵල අපේක්ෂා කරන්න එන්න ඒක එනවා. එනකොට අගය කරන්න එපා. එනකොටම කියන්නේ මේ උඹත් එක්ක මට ගනුදෙනු නැහැ. මම උඹට දාසකම් කරන්නේ නැහැ. මම සාසනික වතක් වශයෙන් මේක දිගටම කරනවා හැමදාම කරනවා නිතිපතා කරනවා එතකොට ඵල සම්පාදනය කරන හේතු සම්පාදනය කරනවා ඒක අපේ අපේ විල් එකෙන් අපි අපේ අපිට කියනවා නම් හැකියාවක් අපි හේතු සම්පාදනය කරන ඵලාපේක්ෂාව තුච්ච කරනවා හැබැයි හේතු සම්පාදනයේ යන්න මොටිවේෂන් එක කියන්නේ ඵලාපේක්ෂාව තමයි අපි සාමාන්‍ය පුස්තක ජන ලෝකයේ මොටිවේෂන් කියන එකට මම දන්නේ සිංහ මෙහෙයුමයි මෙහෙමක් එන්නේ පලාපේක්ෂාවෙන් තමයි දැන් අපි පොඩි දරුවෙකුට මේ විභාගයක් පාස් කරන්නේ. එයාට හීනයක් මමලා දීලා තමයි යා ඒ භාවනා පාඩම් පන්ති කරන්නේ නැත්තම් කරන්නේ නැහැ. ඒක එන්නේ එන්නේ මේ අවලංගු වෙන්න පටන් ගන්නවා උසස් උසස් ඥාන වලට යනකොට පේනවා මේ ධර්මතාවයේ පෙළ ගැනීමත් ඕක වෙනවා පලාපේක්ෂා කරත් නැතත් වෙනවා ඒ නිසා ඔබ ධර්මතාවයේ පෙළ ගැසීම ඥාන ශක්තිය සාමාන්‍ය බුද්ධියලා කරපන් පලාපේක්ෂා කරන්න එපයි කියලා. ඉතින් ඒක මේ මේ ලෞකික ඥාන සහ ලෝකෝත්තර ඥාන අතර තියෙන වෙනසක් තමයි. ලෞකික ඥාන සඳහා බල අපේක්ෂා කිරීම හුඟාක් වෙලාවට අපි අඳුර පානවා, කියා පානවා, පිළිඹු කරනවා. අතෙන් යනකොට මේ පිළිඹු ලැජ්ජාවට කාරණාවක් වෙනවා. ඔය දැන් ආනාපාන සති සූත්‍රය ඒකට සෑහෙන හේතු දක්වනවා. ඔක්කොම ධ්‍යානලාභී ඔක්කොටම සර්වඥාන්සේ ආනාපාන සති සූත්‍රයේ පියවර 16කින් රහත් වෙන හැටි පෙන්නනවා. ඒකේ පෙන්වන්නේ දැන් මෙතන පෙන්වන චිත්ත පරිසංවේදී කියලා පෙන්නනවා. චිත්ත පරිසංවේදී කියලා කියන්නේ අටුවාචාර්යන් වහන්සේලා කියන්නේ ධ්‍යාන හතර කියලා. රූප ධ්‍යාන කියලා. නමුත් මේ ධ්‍යාන කියන නමට නැවට හිත පිරිසුදු වෙනවා නම් හිත නීවරණයන්ගෙන් තොර වෙන සත්‍යයට එනවනම් කියන්නේ බලලා මැට්ටෙන් හරි ගමන මීයවල්නවා නම් එච්චරයි ඔය එතකොට අපිට පේන්න තියෙන්නේ දැන් මේ தත්ත්වයර්ධයේ කිසි උසිගැන්වීමක් නැහැ. එල්ලයක් නැහැ. යොමුවක් නැහැ. දැන් මේක දිහා බලන්න. බලහන් ඉඳිල්ල Tamanda වැටෙන ජයග්‍රහණයක් විදිහට, පෙරදිල්ලක් විදිහට, කාලනාස්තියක් විදිහට නැත්නම් කාලේ නියම අර්ථය ගැනීමක් විදිහට කියන එක ඒක නිස්සාරණ වෙලා තේරෙයි ටික දවසක් යනකොට මට මේක හිතියත් ලොකු දෙයක් කියලා හිතනවාද? අනේ මං වගේ කාලකන්ණියෙක් කියලා හිතනවා. මේ නිකම්ම නිකන් අනික් කට්ටිය කියලා මොනවාරි ඕවර් ටයිම් කරලා ගියා කරේ හම්බුකෝ. මේ මම මෙතෙන්ලා ඉඳගෙන බකන් නිලා ඉන්නවා කියලා සමහරවිට අපිට අපි දෙස් දෙනවා. සමහරවිට හිතනවා අනේ මේ සංසාරේ කෙලෙස් නැති තැනකට ආවනේ මම. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම නැහැ කියලා ওই දෙකෙන් මොක දැන් හිත මොකාද කියන්නේ කියන්න අපි උඩගෙඩි දෙන්න යන නරකයි. ඌ අර මැද ගෙනල්ලා තියලා බලන්න ඕන කොයි එකද කණ්ඩා ගන්න කියලා. ඉඳුල් කට ගන්න වෙලාවේ දෙල්ල මගේ තමයි. මැද තියලා කන හැටි බලනවා. හරකයි අන හැටි බලන්නේ. ඒක එක සැරයක් කරන්න එපයි කියන. එක සැරයක් කරුවොත් අපේ මතයට යන්න දෙන්නේ. දහස්වර කරන්න. මේකෙන් තමයි ආඩම්බර වෙනවද, පශ්චාත්තාප වෙනවද, හිත මේකට කැමැතිද, අකමැතිද? ඊට වැඩි වෙලාවක් අද ඉන්නවද, නැත්නම් යනකොටම ඉපා වෙලා එනවද කියලා. ඉතින් මේක මේ යොද යොදා බැලීමෙන් මිස කාටවත් බයකට ක්‍රයිටීරියන් එකක් සිලෙක්ට් කරන්න මෙහෙම කරපන් කියන්නේ. අපිට එතන යන කෙනාට අවස්ථාවක් හම්බ වෙනවා ආසේවති භාවේති බහුලීකරෝති කියලා ලක්ෂ කෙල කෝටි වාරයක් එතන තියලා බලන්න. තියෙනකොට හිත නික්ලේශී වෙච්ච වෙලාවේදී එයා තේරුම් ගන්නවා මොනවාක්වත් ඕන මෙතන හිතියත් මැදිද. මේ හුලං වදින තැනක පහන් දැල්ලක් මේ කෙලින්මපත් වෙන වෙලාවේ කෙලින්ම සැලෙන්නේ නැතුව මෙහෙම ඉන්න වෙලාවක් වගේ නිසලී ඉන්න වෙලාවක් එනවා. කියන්නේ නොසැලෙන මනසක් ඉන්නවා ඒක අනාලම්බිත වෙන්න ඕන. කවුරුත් පෝෂණය කළ සංස්කරණය කළ නෙමෙයි. එයා විසින්ම තේරුම් ගන්න ඕනේ මට මෙහෙම ඉන්න පුළුවන්. මට කෙලින් හිත ගන්න පුළුවන්. ඒකට මේ අනාගත බලාපොරොත්තුවක්වත් හෝ පස්ත ගැන කෙල්ලක් එයා පැත්තෙන් මේ පැත්තෙන් මුක්කු ගැහිල්ලක් නැතුව ඉන්න පුළුවන්ද කියලා බලනකොට තමයි අපිට තේරෙන පටන් අරගන්නේ මේ චිත්ත නියාමයකට ඉඩ දෙනවයි කියලා. අර උඩ ගිරි දෙන්න යන්නේ අරෙම කරපම් මෙහෙම කරපම් කියන්නේ නැතුව යන්න ආරින එක. ඉතින් ඒක මේ මේ ඒක ඉගෙන බුරුම ස්වාමීන් වහන්සේ කියනවා කියන්නේ වීරිය චෛතසිකය කියන්නේ හිතින් චෛතසික. වීරත්වය කියලා කියන්නේ පුද්ගලික වීරත්වයක් තියෙනවනේ මේ වගේ දෙයක් උත්සාහ කරලා බලන්න. වීර්ය චෛසිකෙන් ඉදිරියට ගියාට වීරත්වේ නැත්තම් ඒක ඒක අභියෝගයක් විදිහට බාර ගන්නෑ. ඒ නිසා මෙතෙන්ද ගියාට පස්සේ ඇති වෙන தත්ත්වය පිළිබඳව ඒකෙච්චර අමාරු දෙයක් නෙවෙයි ඔය කිව්වට. ඔය කියන தත්ත්වයට යන එක අමාරු නෙවෙයි. නමුත් ඒක පිළිපදින හැටි දන්නේ නැත්තේ. අර එරික් ෆ්‍රම් ගේ පොතේ ලියලා තියෙනවා මේකට කියන්නේ අපිට මේ ඇති වෙන කෝල ගතියට කියන්නේ fear of freedom කියලා. අපි විමුක්තිය සඳහා සටන් කරාට විමුක්තිය එනකොට බයයි. මරීගෙන හදන්නේ මේ පවුලත් එක්ක රණ්ඩු කරගෙන ඔක්කොම රටකට කොන්තරොට ගිහලා ඕ නිවාඩුත් දාගෙන නටන්නේ නා විමුක්තියට කියලා තමයි. හැබැයි එනකොට අනිතික fear of unknown කියනවා. ඒක ගමේ කතාවක් තියෙනවා උපාසක මහත්තයෙක් පන්සලට යනවලු. ගිහලා හැමදාම ඉතින් ආමතුරණ පැත්තට කතා කරලා ඉතින් ගෑණිකේ දොස් කියනවලු, රස්සාවේ දොස් කියනවලු, අරකයි මේකයි මේ සංසාරේ නම් මට එපා වෙලා තියෙන ආමතුරුනේ. ඉතින් ආමතුරු දන්නවලු මේ මනසයි ඉතින් අර කාටවත් කියන්න දෙයක් නැති කමට ඇවිල්ලා කියනවයි කියලා. ඉතින් ආම ගණන් ගන්න තු හිටියලු. හැමදාම කියනවලු. ඊට පස්සේ ආ පොඩ්ඩක් ඉන්න කියලා ආමතුරු කාමරට ගිහලා ඒගොල්ලෝ ඊපස්සේ ඇත්තටම සංසාරේ එපා වෙලා තියෙන කියලා. ආවකට මං කී සැරයක් කිව්වද? ටිකටම කියන්නේ. ඔහොම වාඩි වෙන්න. මම දැන් පැයකින් ඔය නිවන් දක්කනවා. එදාට ආය සංසාරේ කරදරයක් නෑ කියලා. මියා වඩපුඩ වංශ අවසර මං පවුලට කියලා ආවේ නෑනේ කිව්වලු. <laughs> මේ දැන් මේ දෙන්නම් ගනින් ඔය ඉල්ලන කිව්වොත් එහෙම කියයි. තාම ප්‍රිපෙයාඩ් නෑ. නිසා මේ විමුක්තිය තරම් අපි බය දෙයක් මුළු සංසාරේ නැහැ. අපි කොච්චර ලැහැත්ති කරගෙන ගියත් ඒක එනකොට ඒක හරියට අර තුන්කුළුදුල් බිල්ල මතුරලා පිල්ලිය නැගිටලා එනකොට බිල්ලේ දිව කපා ගන්නයි කියලා කතාවක් කියලා තියෙනවා අඳුන අඳුන අඳුන අඹරන්න. ඉතින් පිල්ලිය නැගිටලා එනකොට පිල්ලියට බය දිව්වොත් පිල්ලිය වැන්ලා ඒ ගුරාගේ කැවුත්ත කනවලු. ඒ වෙලාවේදී බෑ මතුරුවා නම් මතු කරගත්තා නම් ඉවර කරලා තමයි බහින්නේ. එතකොට පිටිපස්සෙන් අර අර එක එක එක එක කනා ඔඩ්ඩි මාසිනා දීරියක තේරෙමත් එනවා. ඒකට වෙනම කොට්ටෝරුවේ තියලා ඒකට කන්න දීලා අරක වැඩේ ඉවර කරන්න ඕනේ. ඒක එයාගේ කටයුත්ත. මෙයා හරියටම පිල්ලියට මන්තර නැගිටලා ආවන දුවන්න හොඳ නැහැ කියනවා. ඒ වගේ අපි ළඟ පුදුම අපි මේ අපිට අපි hina වෙන්න ඕනේ. ඒ විමුක්තිය එනකොට එන ලකුණු එකකටවත් අපි මංගල කියලා ගන්නෑ. එක ලකුණක්වත් අපි මේ හරියන බව දන්නේ අපිට පේන්නේ අපි ඉන්න මහ පොළොව දෙදරනවා වගේ. අපිට පේන්නේ මේ අපි තනි කෙරුවා උසල පොළොවේ ගැහුවා වගේ. දැන් බුදු වෙන ඉස්සල දවසේ සරුවත්යන්සේගේ මාර පරාජයේ සෙල්ලම් ටික පෙල්ලම් බලන්නකො. මේ මාර ඇවිල්ලා කියොත් ගහන උසල පොළොවේම. කියලා පුදුම විදියට බය කරනවා. ඒ සෙල්ලම් ඔක්කොම වෙනවා අපිට. වෙනකොට අපි ඉතින් හරි බයයි අර භාවනාව බහා තබලා ඉතින් පැත්තකට යනවා. නිසා ඒ අර මට හරි ආසයි තුනා ඒ බටහිර චින්තකයේ තමයි එරික් ෆ්‍රොම්ගේ පොතේ uh, the fear of freedom මුළු පොත පුරාවට ලියලා තියෙනවා අපි මේ මේ විනෝදාංශ හොයාගන්නේ මොකද අපි එක එක දේවල් සැලසුම් කරන්නේ මොකද අපි විවේකයට බයයි පුදුමාකාර බයක් තියෙනවා. ඉතින් අපි කියනවා හැබැයි මේ අපි ඔක්කොම කරන්නේ විවේකයට තමයි කියලා. දීපු දවසේ මොන විදියෙන්වත් ඉන්න බෑ. පුදුම බයක් තියෙන නිසා මේකට ඒක ඒක දෙන්න ඕන හාස්‍යයෙන්ම දෙන්න ඕන හිතට උඹ කොන්දක් ඇතුවද මේ කරන්නේ මොකක්ද මේ කරන නාටකමේ තේරුම කියලා. ඒ වගේම fear of uncertainty. නොදන්න කිසිම දෙයකට යන්න අපි පුදුම බයයි. දන්න දේවල් ටිකේම තමයි අපි සැලසුම් කරන්න හදන්නේ බැරි වෙලා හරි නොදන්න තැනකට යන්න හදනකොට ඩාඩිය දානවා කරප්පන් එනවා සහලවනවා වමන යනවා මොන විදිහවත් කරගන්න බෑ. ඉතින් ඒ ඉතින්දී අර වීරත්වය කියන එකක් තියෙනවා. ඒ වීරත්වය කියලා කියන්නේ ජීවිතයත් එක්ක පරදూరు තියලා සෙල්ලම් කෙරෙලා. ඒක කරන්න බැරි නම් ඒක කරන්න වෙන්නේ ඔය මුල් මුල් හරියේදී නෙවෙයි. සීල් ලක්ෂණකොට සමාධියේදී නෙවෙයි සීල සමාධියේදී මේක නැගලා එනවා. අර විපස්සනාට ගියාට පස්සේ Taman ළඟ තියෙන හැම ඒ ඥානানন্দ සංස දැන් මෙහෙමයි all you as a credit will be debit in long run කියලා. ඔබ මෙතෙක් කල් හම්බ කරලා තියෙන සෑම දෙයක්ම නිවන්ට බාධායි. අපි මේ වෙනකොට උපදි කියලා කියන්නේ සරුවෙන් කියන උපදි කියලා. උපදි කියන්නේ භාවෝග සම්පatti දැනුම අනම්මන මේ සේරම කොකු. ඔය හැම කොක්කක්ම දිගෑරෙන්න වෙනවා පැරචුට් එක උඩට යන්න නම්. උලන් වැදිලා ඔක්කොම වෙලා තියෙන දැන් කොකු ටිකෙන් හොඳට පොළොවට අල්ලලා හිර කරලා තියෙන චෝ එක එක එක එක කැපුව ගමන් මේක උඩට යනවා. ඒ නිසා දාන චේතනාව තියෙන්නේ ඔය දස දාන වස්තුවේ නෙවෙයි. අපි මෙතෙක් බොහොම ආශාසයෙන් උපවිප හැම දෙයක්ම අතාරින්න වෙනවා. කොහොමවත් මරණදී අතාරින්න වෙනවා. ඒකට එක්ස්පෙරිමන්ටලි අතහැරලා බලමු. අතහැරලා දාමු. අතහැරලා දානකොට එන සැපේ තමයි ඒ නිර්ආමිෂ සැපයක් නැත්නම් වීරත්වයක් එහෙම නැත්නම් නොගිය ගමනක සෙල්ලක්කාරකමක් නැත්නම් නියම මානව අයිතිවාසිකම කියලා මං කියන්නේ. අපේ තියෙන මයිනවාසිකම තමයි අපේ ජීවිතත් එක්ක සූදු කෙලින්න පුළුවන්කම. කවුරුත් ඇවිල්ලා මොන නීති දැම්මත් එයා කතා කරන්නේ අනුකම්පාවෙන්. මොකද අපිට ඕන සෙල්ලම් අපිට මේක කරත හැකි හැබැයි අර සමාජ නීති පද්ධතිය අර සීලක පිළිපදලා සමාජයක ඉඳලා ඒ දේ කරන ගතිය. ඒකට බුදුහාමුදුරු දෙන නම තමයි ආර්ය පරිේශණය. මේ තමයි ආර්ය පරිේශණය. කිං සත්‍ය ගවේෂි. මොකද්ද සත්‍ය කියලා හොයා ගැනීම සඳහා අතාරින්න පුළුවන් සේරම අතහැරලා දාලා බලන්න. අතාරින්න අතාරින්න හම්බ වෙනවා අප්පා. ඊක මල්ල කෙලියක් ඒක අනිත් පැත්තට ගියාට පස්සේ. මේ අනේ එපා යන්න කියනකොට මේ ඇදිලා එනවා. ඒකට ගියාට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ තේරෙන්නේ. අපි තාමත් ඒක නිකන් හෙට්ටු කරන්නේ කන්නේ. හෙට්ටු කරන්න ගියට හම්බ වෙන්නේ නැහැ. ටික ටික ටික තේනවා. මොකද ඒක අතහැරලා දාපු දවසේ තේරෙන පටන් අර ගන්නවා මේ කුරුල්ලෝ ඉන්න සැපේ බලන්න. මෝපොව්ව කැලේ ඉන්න සැපේ බලන්න. අපිත් ඉස්සර ශිෂ්ටාචාරයෙන් ඉඳලා වැද්දෝ වගේ ඉන්න කාලේ යම් කිසි මොකක් හරි තියෙන්නද කියලා මට හිතෙනවා මේ තියෙනට වැඩිය හොඳ එකක්. ওই කියන ශිෂ්ටාචාරයට වැඩිය. ඒකට අපව යන්න ඕනේ නැහැ. මේක මෙතන ඉඳලා මේක අවබෝධ කරා නම් අරකයි මේකයි දෙකම අතේ. මේ ඒ ඔය ඒ කියන මේ ඒ අර ජීවිතයත් එක්ක ඒ කරන ඒ පරිේශණය භාවනාවෙන් තොරව නම් කොච්චර දැනුමකින්වත් කොච්චර ෆිලොසොෆි එකකින්වත් කොච්චරම දෙයකින්වත් නම් හීනකින්වත් හිතන්න එපා හීනකින් ආපු සුවඳක් විතරක් වැටෙයි කියලා. එන්නේ එන්නේ ඒක තන්නේ කර භාවනාවෙන් පමණයි. ඒක මා අමුතුම අධිරාජ්‍යවාදී විනයක් නීතියක් තියෙන එක. ඇති එකාටමයි තේරෙම. භාවනා කරන්න පුළුවන් එකාට තේරෙම හම්බ වෙනවා. භාවනා කරන්න බැරි මනසට අඩුපාඩුකම් නිසා හම්බෙන්නේ කිසිම අනුකම්පාවක් දෙයක් නැහැ. බෑම තමයි. අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ මේ කරන සෑම පිනක්ම අපි දවස පුරාම සතිය ජීවිතේ පුරාම කරන පින භාවනා කරන්න ලැබේවා. මම නම් ප්‍රාර්ථනා කරේ විවේකී ලැබේවා. මට මොකක්වත් නැපා. විවේකයම ලැබේවා. වෙන මොකක්වත් එපා. බොන්න භවයේ සම්පත්‍ය හම්බුණත් කොක්කක්. මගේ පැත්තෙන් බලන්න කොක්කක් තමයි. නමුත් මේ සෙල්ලම් ඔක්කොම පටන් ගන්නෙ මනුසාත්මේ. දිවිවරු බ්‍රහ්මරු සේර මේ தත්වලට මුල බෑගත්තේ මනුස්සත් මේක තමයි හොට් බෙඩ් එක. මේකෙන් පස්සේ තමයි දිවි ලෝකෙට ගිහලා ඒක තවදුරට වැඩිපුර ගෙනියන්නේ. මේකෙන් පස්සේ තමයි බ්‍රහ්ම ලෝකෙට ගියන්නේ. නමුත් හැම වෙලාවෙම පටන් ගන්නෙ මේකම. ඒක නිසා හොඳ කතාවක් කියනවා සරුවචනාංශය කියන්නේ නිමිත්ත සූත්‍රය කියලා. ඉංගියක් පෙන්නනවා සරුවචනාංශේ. සර්වඥාන්ස කියනවා දිව්‍ය ලෝකේ මිනිස්සු දිව්‍ය ලෝක දිව්‍ය දෙයෝ දෙවියෝ ජීවත් වෙනකොට නිතරම පිනට හම් වෙච්ච මේ සැප සම්පත් වලින් නන්දනවනේ ඔය තෙල්ලම් කර කර ඉන්නවා. දිව්‍ය භෝජනය හම් වෙනවා, දිව්‍ය විමාන හම් වෙනවා. එහෙම ඉන්නකොට ඉඳවපු ගමන් මේ මෙතන ඉන්න එක්කෙනෙක් දැන් චුත වෙන්න කිට්ටු වෙනවලු. දැන් මේ අපි ඔක්කොම එකට ඉන්නවා. අපිට දෙයියන් තේිනවා මේ මේ ඉන්න එක්කනේ දැන් හිතානේදා එයා නැති වෙනවා. ඒක දැනෙන්නේ කොහොමද මේ ලකුණු පහක් පහළ වෙනවා. යාගේ කිහිල්ලෙන් එන දාඩිය ගඳ ගන්න ගන්නවලු. දාගෙන ඉන්න මල් මාල වියකෙන්න පටන් ගන්නවලු. එයාට දිව්‍ය භෝජන දිව්‍ය විමාන එපා වෙනවලු. ඉතින් ගියාම මේ ඒ ක්‍රීඩා දිව්‍ය ක්‍රීඩා එපා වෙනවලු. ඒකට අනිකට දැනගන්නවා සෝහන් ලකුණු පහළ වෙලා මෙයා හෙට අනිද්දා අනිච්චවත සංකාරා. දැනගත්තට පස්සේ ඔක්කොම එකතු කරලා එයා ආස්වසනවලු. චුත වෙන්න කිට්ටු දෙයියෝ අස්වසනවා. අස්වසනේ වාක්‍ය තුනක් කියලා. ඊතෝ බොහෝ සුගතින් ගච්ඡ සුගතින් ගන්නවා සුලද්දන් ලාභන් ලබ සුලද්දන් ලාභන් ලබිත්වා සුපතිත්සෝ බවාහි කියනවලු. කියලා දරුවචනන්සේ කර්මනේ. එතකොට ඒකේ අදහස මේමයි ඇවැත්නේ නැත්තම් නිදු කන්නේ මෙහි සුගතියට යන්න. සුගතියට ගිහිලා සුගතිය ලබන්න පුළුවන් උපරිම සැප ලබන්න. ඒ ලැබිච්ච සැප තහවුරු කරගන්න බලන්නේ කියනවා. ඊතෝ බොහෝ සුගතින් ගච්ඡ භවත්නි පින්වත මෙහි සුගතියට යන්න. සුගතියෙන් ගත්තා සුලද්දන් ලාභන් ලබ. සුගතියට ගිහිල්ලා ලැබිය හැකි උසස්ම සුද්ධ ලාභේ ලබන්න. සුලද්දන් ලාභන් ලැබෙත්වා සුපතිත්තු බවයි එක ඉස්තිර කරගන්නේ කියලා. එතකොට දෙවි කෙනෙක් බුදුහාමුදුරගේ බණ අහන ආමුරු කෙනා ස්වාමීන් වහන්සේ දිව්‍ය ලෝකේ ඉන්න දෙයයන්ට මොකද්ද සුගතිය කියන්නේ කියලා. බුදුහාමුදුර කියනවා මනුස්ස ලෝකේ කියලා. දිව්‍ය ලෝකේ කවදාකවත් වැඩ පටන් ගන්න පුළුවන් තැනක් නෙවෙයි. දිවි ලෝකෙදී දිවි ලෝකෙදී තියෙන සුවිප්පයක් අදිච්ච මනසට හම්බෙච්ච සල්ලි ටික කකා ඉන්නා වගේ වැඩක්. ඒ මනස හම්බ කරන්නකො සැපත් දුකක්වත් මේ මේ මේ දේ කිරුවොත් මේක හේතුඵල ධර්ම මොකක්වත් අවබෝධ කරන්න පුළුවන් නෑ. හරි සුපර්ෆිෂල්. නිකන් අපි කානිවල් එකේ ඉන්නකොට තියෙන මානසිකත්වයක් වගේ. සැප විඳගෙන ඉන්නවා සද්දත් ඇහෙනවා රූපත් ඇහෙනවා. ඉතින් අපිට කිසිම ආධ්‍යාත්මයක් මොකුත් නෑ එච්චරයි. ඉතින් ඒ නිසා ඒ දෙවිවරු ඉතින් පුදුම ආශාවෙන් ඉන්නවලු මැරුණාට පස්සේ චුත වුණාට පස්සේ මනුස්ස ලෝකෙට මට හිතුනේ අනේ අපි දෙයියෝ ගාට පූජාවට්ටියක් කරන්න යනකොට දියට කොච්චර ලැජ්ජ හිතෙන නැද්ද මේ වගේ තිරිසන් જાතිය තාම මේ මයලකට එන පූජාවට්ටිය යන්න මේ මම යන්න හදන තැන අපි දෙයියනේ අනේ දෙයියනේ හත් දෙයියනේ අන්න මට මේක ලබා දෙන්න ඒක ලබා දෙන්න කියලා අපි ගිහලා අර දෙයියන්ට හැවිලි කතා කරනවා දෙයියෝ බලනවා අනේ මගේ මේ කර්මය ඉවරලා මං කවදද මිනිස්සෙක් වෙන්නේ කියලා ඉතින් මේ බෑ මොනව කරන්නේ හේතුඵල ධර්මයක් නෙවෙයි වැඩ කරන්නේ පිනට යන විපාක බාහිර ටිකක් විතරයි තියෙන්නේ කර්ම රැස් කිරීමේ අවස්ථාව බොහෝම කලාතුරකින් හම්බෙන්නේ ඒගොල්ලන් තියෙන කර්ම ගෙවෙනවා ඒකත් හොඳ ටිකක් තියෙන ඉතින් ඒ නිසා කිසිම විදියකට ගැඹුරකට යන්නේ නැහැ මතක තියාගන්න මේ සංසාරේ අපි ගැඹුරට යන්නේ දුක නිසා සැපේදී කවදාකවත් ගැඹුරක් නැහැ අපි මේ මේ ඉන්නේ අද මෙතන මේ වෙන මොකක්වත් දෙන නෙමෙයි අපිට මොකක් හරි සුනාමියක් හරි ඇවිල්ලා මොකක් හරි ව්‍යසනයක් වෙච්ච නිසා තමයි මෙතන ඉන්නේ. නැත්තම් මොකද? බ්‍රහ්ම ලෝකයට ගියාම ඉඳුරංගෙන් පහක්වත් නැහැ කියලා තුනයිලු තියෙන්නේ. ඒකට හරිම අඩුයි හරිම කනෙක්ටඩ් හරිම ඩිස්කනෙක්ටඩ් මේවත් එක්ක. බ්‍රහ්ම ලෝකේ කියන්නේ සාමාන්‍යයෙන් ඩීප් ෆ්‍රීසර් එකට දාලා ලොක් කරා වගේ. කාලයක් ඉනවා. මෙහෙන් පටන් ගන්න ගිය ගැම්ම ඒ යන්නේ. මං කියන්නේ භ්‍රම ලෝකේ වුණත් මේ විපස්සනා කරන්න පුළුවන් තැනක් නෙවෙයි. මෙහෙන් පටන් ගන්න ඕන කියලා. ඒක තමයි මේකේදී සරුවචනanse පෙන්වන්නේ. ඉතින් ඊට පස්සේ අර ආමතුරන්ට ඔප්පු කරලා පෙන්වන සරුවචනanse දිව්‍ය ලෝකේ දෙයියෝ සුගතිය කියලා කියන්නේ මනුස්ස ලෝකෙට කියලා. මොකද ඒකේ සැප දුක සමබරයි. හේතුඵල ධර්ම තියෙනවා. හරි ලස්සන මේවා පෙන්වන්න පුළුවන්. බුදු කෙනෙක් පහළ වෙන්නේ මේකේ. ඒ ආමතු කල්පනා කරලා කියනවා හරි. දැන් ඔබ වහන්සේ කිව්වනේ දැන් මේක මනුස්ස ලෝකේ හරි. දිව්‍ය ලෝකේ ඉඳලා මනුස්ස ලෝකයට ආපු කෙනා මේ ලැබිය යුතු උතුම්ම ලාභය කියලා මොකද්ද කියන්නේ කියලා. සරුවචන කියන සද්ධාව කියලා. සද්දේය විත්තම් පුරිසස්ස සෙට්ටම්. මනුස්සකට ලැබිය යුතු උසස්ම සැපත සද්ධාව. දැන් අපිට සද්ධාව තියෙන එක අපි කවදාකවත් අගය කරන්නේ අපිට ඕනේ කරන්නේ ප්‍රඥාව. අපිට කරන්නේ වීරිය. අපිට ඕනේ කරන්නේ සමාධිය. මේ තීරයට මුල් වෙන්නේ සද්ධාව කියලා ඒක අපිට දැන් ඒක ඒක නිකන් බොහොම අවලංගු කාචයක් බාටපත් වෙලා. එහෙම ඒ කරන වැඩ නිසා අපි තියෙන සද්ධාව සමාට කෙලස ගන්න. ඒක නෙවෙයි අපි මේ දැනට තියෙන සද්ධාව. ඒක නිසා අපි මෙච්චර දුරට හොඳ කල්යාණ මිත්‍ර ළඟට ගෙනියමින් බුදුහාම ළඟට ගෙනියමින් බණ අස්සන්නේ ඒක පුංචි කරන්න නරකයි. පොඩි වැඩක් නෙවෙයිනේ ඒක. අනිත් එක සද්ධාහ තියෙන ලස්සනම වැඩේ කවදාකවත් සද්ධාව කවුරුත් දීපේ ගන්න නෙවෙයි මම ඇති කරගත්ත එක. අම්මා දුන්නා නෙවෙයි තාත්තා දුන්නා නෙවෙයි ගුරුවරයෙක් දුන්නා නෙවෙයි දෙන්න බෑ සද්ධාව කියන එක එහෙම දෙන්න බෑ ඒක තීර්ණාත්මක දෙයක් ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ අර හාමුදුරුවෝ අහනවා හරි ඒ තුම්ම සද්ධාවෙන් අපි ආන දැන් මොකද්ද ස්වාමීන් වහන්සේ ඒ සද්ධාව තහවුරු කරගන්න කියන්නේ. බුදුහා කියන මේ අවෙක්කප්පසාදේ පහල කරගන්න කියන එක කියන්නේ සෝවන් වෙන්නයි කියලා කියන්නේ. ඒකට අර දෙයියන්න කියන්නේ මොකද්ද? උඹ මනුස්ස ලෝකෙ කියලා සෝවන් වෙලා ආයෙ වරෙන් මෙහි. ඒ හොඳට බේනවා ඉතින් දි කරන්න පුළුවන් නම් මෙහෙට එවන්න ඕනේ. නිසා මෙහෙන් කරගෙන ගියොත් ඒ ගැම්ම ඒක දිගට අරගෙන යනවා. නිසා මේකේ අපිට මේ දුකේ තියෙන වටිනාකම අපි මේ විඳින සාමාන්‍ය දුකේ තියෙන වටිනාකම ඒක ඒක රෝ මැටීරියල් එකක් කරගන්න ඒක රීසයිකල් කරලා අපිට කොම්පෝස්ට් එකක් හදාගන්න බැරි නිසා අපි මේ දුක අයින් කිරීමේ විශාල ප්‍රයත්නකයේදී ගත කරනවා. කවදාද අපි දුක්ඛ සත්‍ය අවබෝධ කරන්නේ මේ දුකට මෙච්චර වෛර කරද්දී? මේකේ තමයි තියෙන සෑම සද්ධාවක්ම සෑම ශක්තියක්ම තියෙන දුකේ. ඒ දුක එනකොට අර මේ දුකට සිනාසෙව් සියලුනි දුකට සිනාසෙව් කියලා මොකක්ද අර සින්දුවත් එන්නේ වගේ පැමිණි දුක් පැනිරහයි කියලා අපේ අර සිංහල පුංචි කියමනක් තියෙනවා අහලා දෙනවා. සිංහල කතාවක් තියෙනවා පැමිණි දුක් පැනිරහයි කියලා. කියන්නේ අප කරා පැමිණෙන දුක මිහිරි ධර්මයක් දේශනා කරන්න. අපි 요කට බෑන්ඩෝල් ගහලා බාම් ගහලා අනම්මනම් කරපුවාම අර දුක වමට සිග්නල් දාලා දකුණ කපලා යනවා යන්නේ. සත්‍ය අවබෝධ කරන්නේ නැහැ. මම මේකට විරුද්ධ වෙන්නේ ඒව සමහර වෙලාවට ධර්මානුකූල කරන අතිශෝක්තිය දන්නේත් නැහැ. නමුත් එතෙන්ද එනකොට කලින් ඇති කර ගන්නාලද මූල ශක්ති සේරම මනුස්ස ලෝකයෙන් ගිනිච්චව තමයි ඔය ඒ වෙලාවේදී ඉෂ්ට සිද්ධ වෙන්නේ. මම කියන්නේ මේ වැඩේ පටන් ගන්න හැබෑ වෙනස. ඒ රියල් වෙනස සිදු වෙන්නේ මනුස්ස ලෝකෙදී. ඒ මේ මෙහෙම කතාවක් කියනවා අපිට gediyak කඩා ගන්න ඕන නිසා අපි ගහදික උඩට ගිහිල්ලානේ gediy කඩන්නේ. අපි පොළවේ ඉඳලා උඩට නගිනවා. ඒකට යම් කිසි කෙනෙක් අහන්න පුළුවන් ඒක කුරුල්ලා උඩින් ඇවිල්ලා නේද කන්නේ කියලා. ඉතින් අහනකොට මට මතකයි දලලාමද කියන කුරුල්ලට මුළු ශක්තියම ලැබෙන්නේ මේ පොළවෙන් තමයි. පොළවෙන් ලැබෙන ශක්තියෙන් තමයි ආයෙ උඩින් එන්නේ. ඒ නිසා මේ manuss ලෝකේ manussත්වයේ තියෙන වටිනාකම. දුර්ලභෝ manussත්ව ප්‍රතිලාභෝ කියන්නේ ඉස්ලාම බුදුහාම වරහන් ඇතුළේ දාන්න එපාය. බ්‍රහ්මත්වයේ දුර්ලභයි, දේවත්වයේ දුර්ලභයි කිය. හාංකා විසයක් අසඳන් කරන්නේ දුර්ලභ manussත්ත්ව ප්‍රතිලාභෝ අපි මේ තව මිනිස්සෙක් කතෝලික උණයි කියලා දෙමළෙක් උණයි කියලා පහත් කළ සලකනකොට බලන්න අපි කරගන්න මහා කුසල කර්මේ මේ මිනිසයා කොච්චර උණත් මිනිස්සෙක් සරුවත්යන්සේ කවදාකවත් කවවම දාකවත් මොනම විදියකටවත් මිනිස්සෙක් කෙරේ පහත් කළ සලකන්නේ මොකද දන්නවා ඒක මේ හමුදාවේ වැදගත් ලොකෙකුට සල්ට් එකක් ගැව්වේ නැත්නම් හරි කරදරයක වැටෙනවා ඒ වගේ මනුස්සයෙක් කියන්නේ එන්න ලොක්කෙක්. අඩු කුලේ වුණත් වැඩි කුලේ වුණත් මෝඩයා වුණත් මොකා වුණත් මනුස්සකම තියෙනවා. ඉතින් ඒ ඒ මනුස්සකමකට එන්න බැරුව අපිට මොන ආගමක්ද? අපිට මොකද්ද කරන්න පුළුවන් වෙන්නේ? අපිට මේ කවුරු හරි දකින්නකොට මෙයා හතුරෙක්, මෙයා මිත්‍යා දෘෂ්ටිකයෙක් කියලා නම ආවට පස්සේ අත්ම අකුසල කර්මයක් කරගන්න. ඊට පස්සේ අපිටත් ඒ වගේ තුච්ච තත්ත්වවලටපත් වෙන්න වෙනවා. ඉතින් කවදාකවත් ඒවා එයා අකුසලයක් කරගත්තොත් එයා විඳි. මොකදත් ඒක අපිට වෛර කරගෙන ගැටෙන්න දෙයක් නැහැ. අවිරුද්ධ ප්‍රතිපදාව තියාගෙන manussත්යේද මට කියන්න වචන නැහැ. ඒක සැලකිය යුතු ආකාරය. පුදුමාකාර විදිහට සලකනකොට අපිටත් ඒකේ කොටසක් වෙනවා නේ අපි මේ පුදුම පිනක් කරලා නෙමෙයි මේ manussත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඇයි අපි අපිට සාප කරගන්නේ? ඇයි අපි අපිට කාලකන්ණී කියලා කියාගන්නේ. එතකොට අපිමයි අපිව මේ පල්ලෙහා මට්ටමට දාගන්නේ. ඒ තින් ආවට පස්සේ පේනවා නිවනේ කොටසක් දැන් ලැබලා වගේ අපි ලැබිය යුතු manussත්ව භාවය තියෙනවා අපි පුළු පුළුවන් විදිහට පින් දහම් කරගන්නවා කියලා ඒ අර පිපිච්ච ගතියක් එනවා විකසිත ගතියක් එනවා සමාදාහන් කියලා කියන්නේ සමහිතේ ගත්ත බැලන්ස් එක ගත්ත සමතුලිතතාවයේ දිගට පවත්වනා වගේ එකක්. ඊට ඉස්සෙල්ලා ලොකු අභිප්‍රමෝදයකට පස්සේ තමයි සමාදාහන් චිත්තම් කියලා කියන්නේ. අභිප්‍රමෝදයක් කියලා කියන්නේ යාට ඒ පුද්ගලයාට තේරෙනවා ආමිෂ සපේට වැඩිය නිර්ආමිෂය හොඳයි. නමුත් නිර්ආමිෂයට වැඩිය හොඳයි අවේදිත කියලා සුඛයක් තියෙනවා. අනේ අවේදිත සුඛේ සාමාන්‍ය තර්කයට අහුවෙන්නේ නැහැ. දක්වන්න පුළුවන්. අන්න ඒකට ආවට පස්සේ ඒක පෙරලා පෙරලා ගන්න නැතුව අවුස් මේ සමබර විසම්බර කරගන්න නැතුව යන්න තමයි සමාදාහන් කියලා කියන්නේ සමසිත්ව ඒක පවත්වාගෙන යෑම. ඔය ප්‍රශ්න නගන්නේ සමතෙන් හෝ විපස්සනාවෙන් දෙක බලනවා සමතෙන් නම් හිතා ගන්න පුළුවන් විපස්සනාදී කොහොමද රූපගේ වාදමන්නේ කියන එක. ද ඒ වගේ කන්නේ. නෑ ඒකෝල අපි දන්නවා දැන් ආනාපාන සතිය භාවනා කරනකොට ආනාපාන නොදෙනී යනවා කියන එක මේ සාමාන්‍ය ඕන කෙනෙක් ඕන කෙනෙක් නෙවෙයි භාවනාවේ සෑහෙන වැඩ කරපු කෙනෙක් දන්නවා. ඒ කියන්නේ රූපයගේ තියෙන ගොරෝසු தত্ত্ব සම්පූර්ණ වෙන එක ගෙවාගෙන ගෙවාගෙන යනවයි කියන එක ගොරෝසු හිත රූප සුකුම රූප බවටපත් වෙනවා සුකුම සුකුමතර රූප බවටපත් වෙනවා මේකම තමයි ගෙවි දැමීම ගෙවා දැමීම කියන්නේ අපි දැන් 160ක් 70ක් ගෙවලා තියෙනවා ඒකෙම තව දක්ෂ වෙන්න වෙන්න වෙන්න රූප තිබුණට නොතිබුණාසේ මට්ටමට යන්න පුළුවන් ඉතින් ඒ වෙනකොට ධානයකට ගියා නම් ධානයේදී ඒ தત્ත්වේ පවතින ධානයේ ඉන්නකම් පමණනේ එළියට ආපම ආයෙ ඉතින් අර හිටපොතන්නේ ඒ ධානයක හිටියර භාවනා කරන්න කියන්නේ ත්‍රිලක්ෂණ භාවනා කරන්න බෑනේ. ධානයක ඉන්නකොට කරන්න පුළුවන් වෙන්නේ ලෙඩා සීත නැති කෙරුවා වගේ නිර්වින්දනය වෙන එක විතරයි. ඉතින්දි රූප ධර්ම කියන්නේ අපි ඇත්තම කාම ලෝකේ අතල්ලා ඇත්තම කියන්නේ රූප ලෝකේ ඉන්නවා කියලා තමයි කියන්නේ ඒකට. නමුත් මේ ඒකෙදි තියෙන මේ වියුක්ත භාවය අර සාවකාලික தত্ত্বය අරදී විතරයි. ධ්‍යානෙ අයින් වෙනකොට ආයෙ එනවා ඒක. නිසා ඒ කියන තර්කේ ගොඩනගන්න අමාරුයි. හොඳයි අපේ වෙලාව 9යි. ඒ නිසා වෙන ප්‍රශ්නත් මතුවෙච්ච නැති නිසා මම ආරාධනා කරනවා අපේ දවසේ නිමාව සටහන් කිරීමට අපි එකඟ වෙමු කියලා. ඉතින් අපි අද ගත කරේ හතරවෙනි දවසේ අපිට මේ දක්වා කටයුතු බාධාකින් තොරව සිද්ධ වුණා. ඒ නිසා මේ කටයුතු වලට පෙනීනොපෙනී උදව් කරන සියලු දෙනාටමත් අපේ ඥාති ජීවත් වෙන නැති ඥාතියින්ටත් මේ පින දකින්න ලැබේවා දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා අපි සාදරයෙන් ආරාධනා කරනවා. ඒ වගේම අපි මේ රැස් කර ගන්නාලද පින් ඒකාන්තේම බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා විසින් පැමිණ වැඩවදාලේ ඒ ශාන්ත සුන්දර තත්වයට ලබා ගැනීමට ම ඒකාන්තයෙන් හේතු වාසනා වේවා. කෙසේ නමුත් අපි මේ අවසාන තත්වයට ළඟා වෙන තෙක් මේ භවයේ ගමන් කරන්න සිදු වෙනවා. ඒ සිදු වෙන කාලය තුර අපිට තියෙනවා නම් යම් මාර්ග බාධක උදුරු කරදර ඒවා දුරු කරලා සුඛ ප්‍රතිපදාවෙම කිප්පා විඥාවෙම ඉතින් යන්නත් මේ කුණ මේ පින අපිට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.